කරුණාවෙන් පහදා දෙන්න. ත්වන් සරණයි. නෑ ඔතන කියන්නේ ඔය කොයි දෙයක ධාතු ගුණක් තියෙනවා වේදනක් තියෙනවා. ඒ කියන්නේ ඔතන ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා අපිට මේ රූප ධර්ම තියෙනවා ඊළඟට නාම ධර්ම තියෙනවා. තවත් පැත්තකින් තියෙනවා නම් රූප ධර්ම තියෙනවා ඊට වේදනා සංඥා සංඛාර විඥාන තියෙනවා ඔය විදිහට ස්කන්ධ පහකට පෙන්눔 කරනවා ඉතින් අපේ කායික වශයෙන් ධාතු ගුණයක් මත වෙනවා කියනකොට අපිට කොහේ හරි තද ගතියක් දැනෙනකොට එතන මේ රූප ලක්ෂණය මත කරගන්නත් පුළුවන් ඒ කියන්නේ එතන මේ තියෙන තද ගතියක් කියන පැත්තට හිත යොදන්න පුළුවන් නැත්නම් මේ තද ගතිය මතුවීම හරහා අපිට තේරෙන සැප වේදනාවක් දුක් වේදනාවක් එහෙම නැත්නම් උපේක්ෂා වේදනාවක් කියන එකට හිත යොදන්නත් පුළුවන් ඉතින් මේක يعني අපේ අපේ ඒ වෙලාවේ හිතේ තියෙන නැඹුරු අනුව තමයි ඒක තීරණය වෙන්නේ. එතෙන්දී يعني මේ අපේ රූප ධර්මයට හිත දානකොට එතන අපිට වේදනාවේ ස්වરૂපයක් දැනගන්න උනත් පුළුවන්. ඉතින් හැබැයි අර රූප ධර්මයක් කියන සංඥාවෙන් ගත්තහම මුලදී ලේසි. මොකද වේදනාව පැත්ත අපි කායික වශයෙන් දැනනවට වඩා අමතරව මානසික පැත්තටත් යන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් අර සියුම් ගතිය වැඩි. ඒ නිසා මේ මුලින් රූප ධර්මයකට දාන්නේ. ඉතින් Tamanට මේකේ තියෙන සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් කියලා වේදනාව පැත්තකින් Tamanට තේරෙනවා නම් එහෙම වැරුවත් පඩක් නැහැ. ඒ කියන්නේ කායන පසනාව, වේදනාන පසනාව ටිකක් බොහොම සමීපව තියෙනවා. ඒ නිසා වේදනාව විසින් ටිකක් මානසික පැත්තට බර කළා තමයි සාමාන්‍යයෙන් ධර්මයේ පෙන්වලා තියෙන්නේ. කායික කායික පැත්තකුත් කතා කරනවා සුඛ දුක්ඛ උපේක්ඛා කියද්දී හුඟක් ඒ හුඟක් වෙලාවට ඉතින් කායික පැත්ත සලකන්න පුළුවන්. නමුත් පස්සේ ওই සෝමනස්ස, දෝමනස්ස කියලා එහෙම හිත පැත්තට එහෙම යොදලා තියෙනවා. ඉතින් අර ඒකේ කායික මානසික දෙකේ සංකලනයක් තියෙනවා වේදනාවක් පැත්ත ගත්තාම. රූප ධර්ම ගත්තොත් නම් කෙලින්ම ඒතර රූපයමයි කායිකමයි කියලා සලකන්න පුළුවන්. ඒ හින්දා අර ටිකක් සරලයි පහසුයි රූප පැත්තට දාගන්න එක. එහෙනම් මේ දෙක Tamanට වැටහෙන්නේ කොයිකද කියන එක මත යන්න ඉක්මනට. ඒ කියන්නේ මේ සාමාන්‍ය විපස්සනාවේ පුංචි නීතියක් තියෙනවා යථාපාකටං විපස්සනා අභිනිවේෂෝ කියලා. මේ යම් තැනකින්ද ප්‍රකට එතනින් තමයි අපිට බැස ගන්න තියෙන්නේ. ඒ නිසා Tamanta තේරෙන්නේ වේදනාවක් ස්වરૂපයෙන් නම් වේදනාව බලන්න වදන්නේ. Tamanta තේරෙන්නේ තද ගතියක්, රළු ගතියක්, කුණුසුම් ගතියක්, සිසිල් ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක් ඔය වගේ මේ ධාතු ලක්ෂණයකින් නම් Tamanta තේරෙන්නේ ඒ පැත්තෙන් බැස ගන්න. කිසිම වදන්නේ නැහැ. මේ දෙකම වළංගු පැති දෙකක් විතරයි. මේ අත්‍තරම මේ දෙකේ දෙකේම මේ ලක්ෂණ දෙකම තියෙනවා. අපි වේදනාවක් බලන්න ගියාම ඒතන ඒ වේදනාව මතුවලා තියෙන සමහරලාට මොකක් හෝ ස්පර්ශයන් නිසා. ඊළඟට ඒ එතන ඊට අමතරව ඉතින් ධාතු ලක්ෂණයක් උනත් තියෙනවා. අපිට සමහරට ඒක අහුවෙන්නේ නැහැ වේදනාව පැත්තට හිත ගියාම. ඒ වගේමයි ධාතු ලක්ෂණය බලන්න ගියාම මෙතන අපිටම සාමාන්‍ය උපේක්ෂා වේදනාවක් තියෙනවා. නමුත් අපේ හිත ඒ වෙලාවේදී අර ධාතු ලක්ෂණයට තමයි මුල් තැන දීලා තියෙන්නේ. එහෙනම් මෙතනදී මේ දෙකම තියෙනවා. අපි මුල් තැන දෙන්නේ කොයි එකද කියන එක නැත්නම් අපිට හොඳට ප්‍රකට වෙන්නේ කොයි එකද කියන එක අනුව තමයි යන්න තියෙන්නේ. ඒ හින්දා හොඳට ප්‍රකට වෙන්නේ ධාතු ලක්ෂණයක් නම් ඒ ඔස්සේ යන්න. හොඳට ප්‍රකට වෙන්නේ මේක වේදනාවක් කියලා නම් වේදනාව බලනවා කියන මුහුණු වලින් යන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දුන් උපදෙස් මත මම ආනාපාන සතියේ ආශ්වාස ප්‍රශ්වාසය සියුම් වූ අවස්ථාවේ කයට තීව්‍ර ලෙස දැනෙන ස්පර්ශයන්ට සිත යොමු කළෙමි. එසේ යොමු කරන විට ඒ ස්පර්ශයන් සිවුම් වී නොදැනෙන තරමටපත් විය. මම මෙසේ ප්‍රකට සියලු ස්පර්ශයන්ට සිත යොමු කළෙමි. ඒ වාද සිවුම් වී නැති වී ගියේය. බොහෝ අවස්ථාවන්හිදී කය නොදැනෙන තත්වයකටපත් වුනි. මම එවිට සිතෙන් මේ සිවුම් කය දෙස බලා සිටියෙමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ත්වන් සරණයි. තව ටිකක් දිගටම කරන්න බලන්න තමන්ගේ හිතේ يعني හිත ඔය දේ කරන්න ගියාම හිත විසිරෙන ගතියක් තියෙනවා නම් නැවතත් ආනාපාන සතියට ගිහිල්ලා පොඩ්ඩක් සතිය තව ටිකක් තීව්‍ර කරගෙන එන්න. එහෙනම් අපිට මුලදී يعني අපි මේ දේවල් බලන්න ගියාම ඒ තරම් දෙයක් මේකෙන් ලොකු දෙයක් සාරයක් මේක ගැඹුරක් තේරෙන්නේ නැහැ. හිත ටිකක් මතු පිටින් වගේ තමයි තියෙන්නේ. නමුත් හොඳට හිත හදාගෙන නැත්නම් හිත එකඟ කරගෙන සමාධිමත් කරගෙන මේ දෙයට බැසාම මෙතන තියෙන සියුම් සියුම් ලක්ෂණ පේන්න ගන්නවා. වැඩි විස්තර පේන්න ගන්නවා. අපිට අර සක්මන් භාවනාවේදී මුලදී නිකන් තද ගතියක් රළු ගතියක් විතරයි තේරුනේ. පස්සේ හැබැයි අපි විස්තර බලන්න ගියාම নানা ප්‍රකාර දේවල් තේරෙනවා වගේම මෙතනත් තේන්නේ වගේම දෙයක්. අපි දුන් තද ගතියක් බලන්න යනවා. මුලින් නිකන් අද වෙන ස්වභාවයක් තියෙනවා. එච්චරයි අපිට තේරෙන්නේ. මතු පිටින් ඉන්නේ. නමුත් ඒකම ඒකම නැවත කිරීම හරහා ඔන්න අපිට ඊට වඩා මේ යම් විස්තර ප්‍රමාණයක් දැකගැනීමේ අවස්ථාව තියෙනවා. ඒක තව ටිකක් ඔකේ යෙදෙන්න. ඒ කියන්නේ හිත නිෂ්කලංකව තියෙනවා කියලා ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මේක නොපෙනී ගියාට පස්සේ, නොදැනී ගියාට පස්සේ හිතට අරමුණු වෙන්නේ නැතුව හිත නිදහසේ තියෙනවා නම් ඒකේ වරදක් නැහැ. ඊළඟට ආයි බලන්න වෙන තැනක කොහේ හරි මතුවලා තියෙනවා නම් ඒ දෙයට දදන්න. මොකක්වත්ම අරමුණක් يعني ග්‍රහණය කරගන්න තේරෙන්නේ නැත්නම් ඒ වෙලාවේදී බලන්න මේ පිම්බීම හැකිරීම වගේ දෙයක් එහෙම හුවෙනවා නම් ඒකට යදුවත් කිසි වරදක් නැහැ. තුන්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස අද පර්යංක භාවනාවේදී කය ඇතුළතින් කෙඳිරිලි හඬද දෙවන පර්යංකයේදී පපු ප්‍රදේශය තුලින් ලොකු හුස්මක් ඇවිත් නැති වී ගියා ස්වාමින් වහන්ස මේ මොහොත වලදී ධාතු ප්‍රකටව දැනෙන්නේත් නැහැ අතීත අනාගත සිතුවිලිත් නැහැ හිත මේ මොහොත තුල සංසුන්ව හිඳී මෙයයි අත්දකින්නේ ගෞරවයෙන් පහදා දෙනමින් ඉල්ලමි. ත්වන් සරණයි. කාගෙද කියන්න පුළුවන්ද? දැන් මේ කාලයක් බහනා කරනව නේද? දැන් අවුරුදු 3ක් 4ක් 15ක් 15ක් විතර වෙනවා. right. එතකොට මේ මීට කලින් මට මතකයි මේ වැඩසටහනකට දැන් කීපයකට ආවා නේද? ගිය අවුරුද්දේ ඉස්සෙල්ලා අවුරුද්දේ වහන්සේ මට අනුශාසනාවක් දුන්නා. මුලින්ම පටන් ගත්තේ අර ඇතුළත මේ උගුරෙන්. එතකොට ඔබ වහන්සේකම දිගට මේ විදිහට කරගෙන යන්න කියලා. හරි. පහුගිය කාලේ ගොඩාක් සිදුවීම් සිද්ධ වුණා කය ඇතුළත. මේ අද උනේදී අලුත් අත්දැකීමක්. ඔව්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් පරයන්ක ඉඳගෙන ඉන්නකොට අර ධාතු ප්‍රකටව දැනෙන්නේ නැහැ. අතීත අනාගත මුකුත් නැහැ. මොන මොනවද කියවන ගතියක් තිබුණා. ඒකත් සංසුන් වුණා. ඊට පස්සේ නිකන් කයට මොකද්ද නිකන් අමුතු දැනීමක් වගේ ඇවිල්ලා එකපාරට තමයි අර කෙඳිරිලි හඬ ඇතුලෙන් ආවේ. ඒකත් ඇති වෙලා නැති වෙලා ගියා. එක ක්ෂණයක් වගේ තමයි තිබුණේ. හරි. ඊට පස්සේ දෙවනි පරයන්කේදී සක්මන් කරලා ඉඳගන්නකොට අර හෘද ස්පන්දනය වැඩිනේ. හරි. එතකොට ඒක දිහා බලාගෙන ඉන්නකොට සංසුන් වෙලා සංසුන් වෙලා සංසුන් වෙලා එතකොටත් මේ මොහොත තුල එතකොට තමයි එකපාරට ඇතුලෙන් ලොකු හුස්මක් ඇවිල්ලා ඒකත් එතනම නැති වෙලා ගියා. ඊට පස්සේ ඊර නින්දෙදි නිකන් නිකන් පීරි ගන්නවා වගේ හඬක් ඇතුලෙන් තමයි ආවේ. එතකොටත් අවදි වුණා. ස්වාමීන් වහන්සේ මේ හැම මොහොතකම අර භාවනාවෙන් අවදි වෙනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ කියලා. භාවනාවෙන් අවදිනවා කියන එකෙන් අදහස් කියන්නේ මේ එතනින් එහාට ආයි මම අහන්නේ ඒකනේ. දැන් අපි තමු ඉඳගෙන භාවනා කළා. මේ වෙලාවේදී දිග හුස්මක් කාට පස්සේ එතනින් අවසන් කරනවා කියන අදහසද කියන්නේ? ඔව් එතනින් ඊට පස්සේ මුකුත්ම නැහැ. හරි. හොඳයි. ම්ම් හිත දිහාවත් බැලුවේ නැද්ද? බැලුවා. හිතෙත් මොකුත් නැද්ද? හොඳයි. එතකොට මුකුත් නැති වෙලාවේදී නිකන් දැනුමක් නැතනම් මේ අවදිමත් බවක් තිබුණා කියලා තේරෙනවද? ඔව් අවදිමත් බවක් තියෙනවා. දැනීම් ස්වභාවයක් තියෙනවා. හොඳයි. දැන් දැන් ටිකක් ඔය විපස්සනා වෙන පැත්තකට හැරෙන්න පුළුවන්. බලන්න මේ දැන් ওই විදිහටම රූප ධර්මයත් එක්කම ඉන්න රූප ධර්මයත් එක්ක ඉන්නකොට ඔන්න ඒ ටික සමනය වෙනවා. බලන්න ඒක ටික සමනය වුණාට පස්සේ ඔන්න නැවතත් ඔය ඔය කියන තත්වයකට හිත එනවා. දැන් හිතට අරමුණක් නැහැ හිත කියන්නේ නිදහස් වෙනවා. ඊට පස්සේ කැමති නම් ඔන්න වේදනාවට දාන්න පුළුවන්. කැමති නම් සිත දිහා බලන්න පුළුවන්. ආයේ මොනවා හරි අරමුණක් ගන්න පුළුවන්. හැබැයි කැමති නම් අරමුණක් නොගෙන ඉන්නත් පුළුවන්. එහෙමයි. දැන් ඒ ඒ හැකියාව දැන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය නම් දැන් අපේ හිතට සාමාන්‍යයෙන් එකපාරටම බෑ අරමුණක් නොගෙන ඉන්න. සාමාන්‍යයෙන් හිත අරමුණු ග්‍රහණය කර කර තමයි යන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ අර මේ මේ පැන පැන යන වඳුරෙක් වගේ. දැන් එහා එක අත්තක් අතරනකොට තව අත්තක් අල්ලගෙන තමයි මේ පනින්නේ. يعني මේක අතරනකොට තව එකක් අල්ලනවා. ඒක අතරනකොට තව එකක් අල්ලනවා. අපේ හිතත් ඒ වගේමයි. අරමුණක් අතහැරෙනකොට තව අරමුණක් අල්ලනවා. එහෙමයි. නමුත් අපි භාවනාවකදී විපස්සනාවේදී විශේෂයෙන්ම අපි කතා කළ මේකත් කලිනුත් කියන්නේ අර ත්‍රිලක්ෂණේ වැටහිලා වැටහිලා යම් අවස්ථාවක මේ නිමිති ගන්න බැරි මට්ටමකට එන්න පුළුවන්. එහෙමයි. ඒ තත්ත්වය. ඒ අවස්ථාව තමයි කියන්නේ. හුඟක් වෙලාවට මේ කියන්නේ අනිත්‍ය පැත්ත හොඳා හුඟා ප්‍රකට වෙන්න ගත්තොත් ඒ අරමුණ බොහොම සීඝ්‍රයෙන් වෙනස් වෙන නිසා ඒකෙන් අපිට මේක තියෙනවය කියලා නිමිත්තක් ගන්න බෑ. එහෙමයි. ඒක සංඥාවක් ගන්න බෑ. ඒ දස්සම නිමිති ගන්න බැරි වීම හරහා හිත පයින්ව අරමුණ නැති තත්ත්වයට. ඒ ඒ පැත්තෙන්ද ගියේ නැත්නම් කොයි වගේ විදිහකින්ද ගියේ? අර අරමුණක් මුකුත් නැහැ අර එවලෙත මොනවදෝ නිකන් කියවන ගතියක් වගේ තිබිලා ඒක සංසෝධන. දැන් බලන්න ඒ කියන්නේ තව තව ওই தත්ත්ව පිරිසුදු වෙන්නයි තියෙන්නේ. ඒක දැන් රූප ධර්ම හරහා ඇවිල්ලා ඒ ටික ඔක්කොම සමනය වුණා, ගෙවිලා ගියා. දැන් අරමුණ වලින් හිත නිදහස් වුණා. හැබැයි ඒක ඇතුලේ පොඩි නිකන් කතාවක් වගේ තියෙනවා. ඒක හැබැයි මේකට හුඟක් බාධාවක් නැහැ. හැබැයි ඒකත් සමනය වෙලා යන්න ඕනේ. ඒ ටිකත් සමනය වෙලා ඒක නිකන් පිරිසුදු වෙලා, සුද්ධ වෙලා යන්න ඕනේ. හොඳට හිතේ එතකොට පැහැදිලි බව වැඩි වෙනවා. හොඳට හිතේ අවදිමත් බව වැඩි වෙනවා. හිතේ ඒතර මුකුත්ම නැහැ. වෙන අරමුණක් ඇත්තෙත් නැහැ. හිතේ අරමුණක් ඇත්තෙත් නැහැ. හැබැයි හිත හොඳට අවදියෙන් ඉන්නේ. එහෙමයි. අරමුණක් නැති බව හිත දන්නවා. දන්නවා. ඒ தත්ත්වය දැන් ටික ටික වර්ධනය කරන්න. පුළුවන් තරම් මේ ධාතු මනසිකාරයෙන් වෙන නැත්නම් ධාතුන් බල බලා යන අතර ඔය தත්තර එනවා. බලන්න දැන් කොච්චර වෙලා මේ අරමුණු වලින් තොර ස්වභාවය පවත් ගන්න පුළුවන්ද කියලා. දැන් දැනට තේරෙන්නේ කොච්චර ඉතලලා ඉන්න පුළුවන් කියලාද? මිනිත්තු 3-4ක් වගේ තව දික් කරන්න ඒක. තව ඒකට අනුග්‍රහ කරන්නයි තියෙන්නේ. බලන්න ඔය තත්ත්වෙට මොන දැන් සූදානමින් යනවා. හිත අරමුණු වලින් ගිලිහෙනවා. නැත්නම් අරමුණු ටික පොඳ වෙලා යනවා. හිත දැන් අරමුණු වලින් තොරව තියෙනවා. ඒ තත්ත්වෙ දැන් බලන්න කොහොමද මම තව ටිකක් වැඩියෙන් ඉන්නේ. يعني එතනදී විශේෂ යමක් කරන්න ඕනේ නැහැ. හිත පුරුද්දට ගිහිල්ලා ආයෙත් අරමුණක් ඇල්ලුවොත් එතනට වැඩි මූලිකත්වයක් දෙන්නේ නැතුව ඒකෙන් හික්මන්ට හිත අයින් කළා මෙතෙන්ට ගන්න බෑ. හොඳයි. මේ අලුතෙන් මතුවෙච්ච නිදහස් ස්වභාවයට මුල් තැන දෙන්න දැන්. එහෙමයි. මේක ඉක්මනටම අයින් වුණා. මෙතන හිත පරණ විදිහට ඇල්ලුවා. ඒක සතියෙන් පෙන්ලා දුන්නා වන්න දැන් ඇල්ලුවා කියලා මොකක් හරි උපක්‍රමයක් පාවිච්චි කරලා එතනින් හිත නැවත නිදහස් කරගත්තා නැවතත් මේ නිදහස් ස්වභාවයේ වැඩි වෙලාවක් ඉන්නවා ආයෙත් හිත යනවා අල්ලනවා මොකක් හරි ආයෙත් සතියෙන් පෙන්ලා දෙනවා නිදහස් කරගන්නවා ආයෙ මෙතන ඉන්නවා ඔය தත්ත්වය පුළුවන් තරම් දැන් බහුලීකృత කරනවා මට සක්මනේදී පවා ওই தත්ත ගන්න පුළුවන් නම් ටික ටික ටික යාන්තම් දැනෙනවා. හොඳයි. හරියටම සතිය තහවුරු නැහැ. හොඳයි. ඇස්පිල්ලක් ගන්න වේගයත් ගොඩක් අඩු වෙලා. හරි. සක්මනේදීද? සක්මනේදී නිකන් ඉන්නකොට එකපාරට ගහනකොට තමයි දැනෙන්නේ. සතිය එකපාරට ඇවිල්ලා ඇස්පිල්ලක් ගැහුවා කියන එක එනවා. හරි. හුඟක් අර අරගෙනම තමයි වේගය තමයි ඉන්නේ ටිකක් අර. පොඩි නිකන් දැවිල්ලක් වගේ ආපු ගමන් ඇස්පිල්ලෙන් ගෙනෙනවා. හරි. ඒක ඒ කියන්නේ සමහර කෙනෙකුට හැදෙනවා. ඒ කියන්නේ දැන් අපි සමාලාවට දැන් අපි බලාගත්තාට බලන් ඉන්නවා වගේ කියන්නේ. අන්න දැන් බලාගත්තාට බලන් ඉන්නකොට එක හිතට මේ කියන්නේ ඇහැ අරගෙන ඉන්නේ හැබැයි එක තැනක් අරමුණු කරලා නැහැ. නෑ. අන්න ඒ වගේ ගැටයක් මතුවෙන්න පුළුවන්. ඒකේ වරදක් නෑ. ඒක ආවයි කියලා ප්‍රශ්නයක් නෑ. එතනක් තියෙන්නේ හිත බැහැගත්තු ස්වභාවයක් නෑ. එක තැනකට බැහැගත්තු ස්වභාවයක්. එතනක් අල්ලගත්ත ස්වභාවයක් නැහැ. හැබැයි ඇහැ අරගෙන ඉන්නේ. එහෙමයි. එහෙම තත්ත්වයක් තියෙනවා. සක්මනේදී ඒ වගේම තත්ත්වයක් මත උනාට වරදක් නැහැ. ඒක වර්ධනය වුණාට වරදක් නැහැ. එතකොට එකපාරට එතෙන්ට යනවනේ. කොතෙන්ද? ඒ කියන්නේ ඇස් අරගෙන යනකොට ඇස් පිල්ලම් ගහන්නේ නැහැ කියන එකට අර පතුලින් එතෙන්ට යනවා. ආ. හැබැයි ඔය කොහොමද සක්මන දැන් හැදිලා හැදිලා කියන්නේ පතුලෙන් කොහොමද හිත පැත්තට තමයි දාන්න තියෙන්නේ. ඉස්සරහට. ඒ හින්දා يعني මගේ හැරලා යයි. ඕක ඉතින් අර මුලින් අහෝන يعني මුල්ම වශයෙන් ඔය අත්දැකීමක් ලැබෙනකොට ඒක නිකන් අලුත් බවක් තියෙන හිත පයින්නවා එතන. ඕක නැවත නැවත වෙනකොට ඕක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. හිතයි පතුලයි දෙකම එක වෙලාවට බැලෙනවද? ඔව්. බලද්දී ඕන්නම් එතෙන්දිත් හිත පැත්තට දාන්න බෑ. හරි දන්නේ. පතුල පතුල කියන්නේ පතුල බලන එක තේරෙනවන ටිකක් වෙහෙසක් වගේ කියලා හිත ඊට වඩා කැමති නම් සැහැල්ලුවෙන් ඉන්න ඒක දෙන්න. කැමති. එහෙමයි දෙන්න. ඒක දෙන්න. දැන් දැන් බලෙන් අරමුණට දාන්න යන්න එපා. දැන් ටික ටික අරමුණෙන් හිත ඈත් වෙන ගතිය තියෙන්නේ. ඒ වෙලාවේ බලෙන් දාන්න ඕනේ නැහැ. මේ වෙලාවේදී ටික ටික එයාට නිදහසේ ඉන්න දෙන්නයි තියෙන්නේ. හොඳයි. හතරවෙනි ප්‍රශ්නය. අවසරයි ස්වාමින් වහන්සේ. සක්මන් කර අවසානයේ පර්යංකය සඳහා වාඩි වූ විට ද්වේෂ සහගත සිතුවිලිද අතීතයේ සිදු වී ඇති දේද අනාගතයේ කරන්නට සිදු කරන්නට බලාපොරොත්තු වන දෑද සිතට නැගේ. ක්‍රමයෙන් සිතුවිලි තුල ගලා යද්දී නැවත සිහියට නැගේ. මාගේ සිත පිටගොස් ඇති බව. එවිට මෛත්‍රී භාවනාව ටික වේලාවක් වඩා සිත නැවත පිම්බීම හැකිලීමට ගෙන නැවත නැවත මෙම සංසිද්ධිය සිදුවේ. පර්යංකේ අවසන් වන තාක්ම මම මෙසේ සිත සිත නැවත නැවත අරමුණට ගෙනේ. අවසානයේදී මාහට දුකක් කනගාටුවක් ඇති වේ. මාගේ සිත පිළිබඳව මාහට කලකිරීමක් ඇතිවේ. කතරම් කෙලෙස් බරිත සිතක් මාහට ඇද්දයි සිතේ. මේ తත්වය මගහරවා ගැනීමට උපදෙස් පතමි. සක්මන ක්‍රමයෙන් පවත්වාගෙන යමි. එහිදීද මෙම తත්වය ඇතිවේ. නමුදු පරයන්කයේදී මෙය බහුලව සිදුවේ. ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් නිර්වාණය සාක්ෂාත් වේවා. ඔව් ඉතින් මමත් පටන් ගත්තේ එතනින් තමයි. ඒ හින්දා බය වෙන්න එපා මේ ඒ කියන්නේ අපේ ඔක්කොම හිත හරීම කෙලෙසිච්ච හිත. එහෙනම් අපි කවුරුත් මේ එකපාරට මේ හිත තියෙන තැන තියෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන දේ හිත වැඩ කරන්නේ නැහැ. හිතන්න බැරි තරම් මේ හිත අරමුණ වලට යනවා. එක්කෝ රාගෙට යනවා, එක්කෝ දේශයට යනවා, එක්කෝ මොහයට යනවා. පැටලලාමයි තියෙන්නේ. ඉතින් වර්තමාන කාලේ ඉතින් අපි ජීවත් වෙන්නේ පුළුවන් තරම් හිත කෙලෙසෙන පරිසරයක. ඒ නිසා ඉතින් මේ කාලෙදී සෑහෙනද අපිට වීරයෙකින් තමයි යන්න තියෙන්නේ. අත්හරින්න නැතුව හොඳ වීරයෙකින් දැඩි අදිෂ්ඨානකින් යනවා නම් මේ හිත හදන්න පුළුවන්. ඒ හින්දා විශ්වාසය ඇති කරගන්න මෛත්‍රී භාවනාවක් නොකරම යන්න. මෛත්‍රී භාවනාවට යන්න ඕනේ නැහැ ආයේ. ඒ කියන්නේ දැන් මොකද පිම්බීම හැකිලිම භාවනාව කියන එක මෛත්‍රී භාවනාවට වඩා සෑහෙන ප්‍රබල භාවනාවක්. මොකද එතෙන්දී පිම්බීම හැකිලිම භාවනාවදී සෑහෙන හිත විතර්ක සමනය කරනවා. මොකද පිම්බීමක් ගානේ අපි අපි මෙනෙහි කිරීමක් ඕනනම් කරන්නේ පිම්බෙනවා හැකිලෙනවා කියන එක පමණයි. හැබැයි අපි දැන් ආයෙ හිත පිට ගියාට පස්සේ මෛත්‍රී භාවනාව වඩනවා කියන්නේ ආයෙත් අපේ හිතට අරමුණු දෙනවා. ආයෙත් අපි හිතින් කියනවා සුවපත් වේවා මේ නිරෝගී වේවා කිය කිය අපි විවිධාකාර දේවල් කියනවා. ඒතකොට නැවතත් හිතට විතර්ක බහුල වෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනාවට යන්න ඕනේ නැහැ. දැන් ආනාපාන සතිය, පිම්බීම හැකිලිම ඔය කොයි භාවනාවක් ඊට වඩා සෑහෙන එහා තියෙන භාවනාවක්. ඒ කියන්නේ සෑහෙන ප්‍රබල භාවනාවක්. ඒ නිසා අපි තමු පිම්බීම හැකිලිම භාවනාව කර කර හිටියා. පිම්බෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කර කර හිටියා. ඊට පස්සේ ඔන්න හිත පිට ගියා. පිට ගිහිලා අපිට විනාඩි 5ක් අතරමං වෙලා හිටියා. ඊට පස්සේ අපි විනාඩි 5කට පස්සේ ඔන්න අපිට මතක් වුණා. දැන් මම මේ වෙන භාවනාවක් කර කර හිටියේ. කියලා ඔන්න මම මේ ඉඳගෙන ඉන්නේ කියලා මතක් වුණා. මතක් වුණාට පස්සේ නැවතත් පේන්න. ප්‍රශ්නයක් නැහැ. ඊපස්සේ ආයි බලන්න තව පිටුන් තව විනාඩියක් ඔන්න දැන් පින්නේ මේක හැගලිමේ හිටියා. ඔන්න ආයි හිත පිට ගියා. ඔන්න ආයි තව විනාඩි 5ක් නතර වෙලා හිටියා. අතරමං වෙලා හිටියා. ආයි ගේන්න. වෙන උපක්‍රමයක් නැහැ. ඒ කියන්නේ මේකමයි ක්‍රමේ කියන්නේ මේක අපි කලබලලා මේක කරන්නත් බෑ. අපි මේක කරන්න ගත්තාම තමයි අපිට තේරෙන්නේ කොයි තරම්නම් මේ හිත එක පැත්තකින් චපලද, එක පැත්තකින් මේ මට වමනා නැති විදිහට මේක හැසිරෙනවද, මට මගේ පාලනයෙන් තොරද කියන එක අපිට තේරෙන්නේ මේ වගේ උත්සාහයක් දරනකොට. නැත්තම් අපි හිතන් ඉන්නේ මම මට ඕන විදිහට තමයි මේ හිත වැඩ කරන්නේ. මම ඒ කියන්නේ මම තමයි මේ හිතේ අයිතිකාරයා. නැත්නම් මම තමයි මේ හිත කියන්නේ කියලා අපි ඔය වගේ ලොකු මුලාවක ඉන්නේ. නමුත් අපි භාවනාවක් කරන්න ගියාම තේරෙනවා මේ හිත අපි කියන විදිහට එක මොහොතක්වත් ඉන්නේ නැහැ. ඉතින් ඒකම තමයි අපි ටික ටික තේරුම් ගන්න තේරුම් අරගෙන හැබැයි අවස්ථාවක් එනවා අපි කියන විදිහට මේක හිතපත් ඉන්න පටන් ගන්න. ඒක තමයි ඔය ක්‍රමානුකූලව අපි ධානාපාන සතියකින් හිත එකඟ කරගෙන ඊට පස්සේ දහස මනසිකාරයකට එහෙම නැඹුරු වෙනකොට මුළු කයෙම ඕනම තැනක පුංචි හරි වේදනාවක් හැමදා පුංචි හරි ධාතු ගුණයක් මතුවනහම අපිට එතෙන්ට හිත යොමු කරන්න පුළුවන් යොහුසුලුවම අපි කියන තැන එයා එතෙන්ට යනවා එතන බලාගෙන ඉන්නවා ඒ තත්ත්වයට හිත හැදෙනවා පොඩ්ඩක් ඉවසීමෙන් යන්න يعني කරගෙන යන විදිහ හොඳයි يعني තමන් يعني හිතේ ස්වභාවය වශයෙන් ඔක තේරුම් ගන්න මේ හිතේ يعني අපි නොවදපු හිතක ස්වභාවය ඕක ඒක වඩා ගන්නයි තියෙන්නේ පුළුවන් තරම් ඒ හින්දා මේ ඉදිරි දින කීපෙත් පුළුවන් තරම් උත්සාහත් වෙන්න ගෙදර ගිහිල්ලත් පුළුවන් තරම් ওই විදිහටම තව තව මේක වැඩුවොත් ඒ කියන්නේ තව තව මේක උත්සාහවත් වුණොත් වීරයෙන් කටයුතු කළොත් මේක අනිවාර්යෙන් හදන්න පුළුවන්. හොඳයි. ප්‍රශ්නාංක 5 ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. මම ආනාපාන සති භාවනාව හා සමතය වැඩූ උපාසිකාවක් මේ. මෙහිදී විපස්සනා භාවනාවට සූදානම් ස්වාමින් වහන්සේ අන් අයට දෙන උපදෙස් වලින් මම සක්මන් භාවනාව හොඳින් ප්‍රගුණ කෙලිමි. ලනුපැදුර පෑගෙන විට ගොරෝසු බවද, ටයිල් පොළොව පෑගෙන විට සිනිඳු බවද, වැලි මළුවේදී වැලි කැට වශයෙන් හොඳින් පැහැදිලිය. සිත විසිර නොයා දෙපා කෙරෙහි හොඳින් අවධානය ඇත. ඉන්පසු පර්යංක භාවනාවට වාඩි වූ විට ඉක්මනින් සිත එකඟ වෙයි. ඉන්පසු කය ගැන බැලීමේදී කයේ පොළවට ස්පර්ශය ගැටෙන තැන්, කයේ නැමෙන තැන් ආදිය බැලීමේ මෙය කායානුපස්සනාව වෙයි කියා සිතමි. වේදනාව ගැන බලා වේදනාව ගැන සිතා එය සංසිඳෙයි. එය වේදනානුපස්සනාව යයිද සිතමි. මේවා නිවැරදි නම් ගෞරවනීය ස්වාමින් වහන්සේ චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව වඩන ආකාරය පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. හොඳයි. කියන්නේ අපි පාඩම කියන්නේ අපි තොරතුරු දැනගත්තට වඩා නැහැ. නමුත් ප්‍රායෝගිකව වඩද්දී ක්‍රමානුකූලව යන්න ඕනේ. අපි සතර සතිපට්ඨානයන් දැනගත් දැනගැනීමේ වරදක් නැහැ. නමුත් අපිට එක පාඩම චිත්තානුපසනාවට ධම්මානුපසනාවට යන්න බෑ. අපි සෑහෙන්න තහවුරු වෙච්ච සතියක් අත්‍යවශ්‍යයි චිත්තානුපසනාවට ධම්මානුපසනාවට යන්න නම් නැත්තම් වෙන්නේ අපේ හිත දිහා බලන්න ගිහිලා අමාරු වැටෙන එක. මොකද හිත හරීම අපිව පොළඹවන සුළුයි. හිතේ යන අරමුණු බොහොම අපිව ඇද ගන්නවා ඒකට බැඳ ගන්නවා අපිව මුලා කරනවා ඒ හින්දා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අනතුරු අඟවනවා චිත්තානුපසනාවට ධම්මානුපසනාවට යොමු වෙන්න කලින් හොඳට තහවුරු වෙච්ච සතියක් හදාගන්න කියලා. නිසා දැනට Tamanට තේරෙනවා නම් ඔය දැන් විස්තර කරලා තියෙන තොරතුරු වලට අනුව තව ටිකක් සක්මන් භාවනාවේදී තව විස්තර ටිකක් බලන්න යන්න. නිකම්ම මේ ලනුපැදුර ගොරෝසුය, ටයිල් පොළව සිනිඳුවේ කියනවා වෙනුවට තව ටිකක් බලන්න ලනුපැදුරෙත් බලන්න තව සක්මන් කරනකොට තව තව මොනවද තේරෙන්නේ. පාදයක් ස්පර්ශ වෙනකොට යටිපතුලක් ස්පර්ශ වෙනකොට පාදයේ කොයි කොයි කොටක්ද තේරෙන්නේ. ඉස්සෙල්ලා ස්පර්ශ වෙන්නේ. කොයි කොයි ප්‍රදේශයකද ඊළඟට පැතිරෙන්නේ. අන්තිමට කොහෙද ස්පර්ශ වෙන්නේ. තද ගතියක් විතරද උතන තියෙන්නේ. නැත්නම් තව මොනවා හරි ලක්ෂණ තියෙනවද කියලා පුළුවන් තරම් තව ටිකක් විස්තර ගන්න බලන්න. ඒ කියන්නේ අපි මෙතන ඔය විස්තර ගැනීම හරහා තමයි සම්පජඤ්ඤයේ පැත්ත තව ටිකක් අවදිමත් වෙලා දියුණු වෙලා එන්නේ. ඊළඟට ටයිල් පොළවේ උනත් සිසිල් ගතියක් වෙන අමතරව ඊට වඩා තව තව ලක්ෂණ තියෙනවා. ඒවත් බලන්න තව Tamanට මේකෙන් තේරුම් ගන්න පුළුවන් කියලා. ඊළඟට ඉඳගන්න ඉඳගෙන කරන භාවනාවට ආවහම හිත එකඟ වුණාම ආනාපාන සතියේ ටිකක් යෙදලා බලන්න මේ ඒකෙත් හැබැයි කොයි තරම් දුරට ඒක එකඟ වෙනවාද කියන එක Taman තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ අපි එකපාරටම මේ අපි තොරතුරු දැනගත්ත පමණින් ඊළඟ කමඨාන මේකේ කියලා තේරුම් ගත්ත පමණින් අපේ හිත වැඩිලා නැත්නම් එතනට යන්න සුදුසු නෑ. දැන් අපි අර පොදුවේ කමටහන් සුද්ධ කරන හින්දා හැමෝම දන්නවා මොකද්ද කරන්න ඕන කියලා. නමුත් අපි අපි තේරුම් ගන්න ඕනේ මේක මේ කියන්නේ තොරතුරු දැනගත්ත පමණින් මේ ප්‍රශ්නෙට මේ උත්තරයක් නෙමෙයි එතන තියෙන්නේ. අපි මේක තනි ක්‍රම ප්‍රායෝගිකව යායුතු පාරක් තියෙන්නේ. ඒ නිසා ආනාපාන සතියෙන් පුළුවන් තරම් හිත එකඟ කරගන්න බලන්න අඩුම තරමින් අපි කතා කළා වගේ උපචාර සමාධි මට්ටමකටවත් එන්න ඕනේ. ඒ කියන්නේ හොඳින් හුස්ම රැල්ල සංසිඳිලා මුලැමැදාග බලලා හොඳට හුස්ම රැල්ල සමනය වෙලා අපිට හොඳට හිත නාසිකාග්‍රය ගාවම නිකන් නතර වෙලා වගේ වෙන يعني ඊටාම සූක්ෂම වෙලා එතන හොඳට එකඟ වෙලා තියෙනවා නම් හිතුව පැය කාලක් විනාඩි 20ක් විතරේ තත්ත්වේ පවත්වන්න පුළුවන් නම් හිත පිසිදුවන්නේ නැතුව ඔන්න සෑහෙන පමණක සමාධිමත් ස්වභාවයක් හැදිලා තියෙනවා. ඒ බඳු සමාධියක් තියෙනවා නම් ඔන්න අපි සූදානම් විපස්සනාවට යමු වෙන්න. නැත්නම් අපි ටිකක් ඉක්මන් වැඩි යනවා. හොඳයි. ප්‍රශ්නාංක 6. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව මූලික කර්මස්ථානය පිම්බීම හා හැකිලීමයි මේ වන විට පිම්බීම හා හැකිලීම ලීනව ගොස් ඇති බැවින් ප්‍රකටවන අරමුණු නිරීක්ෂණය කරමි නමුත් ඇතැම් විට කලාතුරකින් පිම්බීම හා හැකිලීම වාර 7ක් 8ක් නිරීක්ෂණය වේ පරයන්කෙහි වාඩි වී විනාඩි ගණනාවක් ගතවන විට සිත හා පිම්බීම හා හැකිලීම සමපාත වී හිස් බවක් ඇතිවේ එම අවස්ථාවේදී ශරීරයක් ඇති බවක් හෝ චලනයක් හෝ නොදැනේ. නමුත් ඊතා විවේකී සුවදායක හැඟීමක්ද පවතී. අද දින පැයක පමණ වේලාවක් මේ தත්ත්වය පැවතුණි. මේ කාලය තුල සිතුවිලි පැමිණියේ නැත. නමුත් එක් පර්යංකයකදී පමණක් ইহත අත්දැකීමට මදක් වෙනස් තත්වයකට මුහුණ දුනිමි. එනම් එෙහිදී මුළු පර්යංක කාලය තුලදීම පිම්බීම හා හැකිලිම නිරීක්ෂණය වූ අතර සිත ඊට සමපාත නොවි වෙනම පවතින අයුරු නිරීක්ෂණය විය. එම අවස්ථාවේදීද ශරීරයේ ඊතා සැහැල්ලුව සුවදායකව පැවති අතර කිසිදු සිතුවිල්ලක්ද නොවිය. මෙම අවස්ථාවේදී කිසිදු ශාරීරික වේදනාවක්ද නොවිය. භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. සක්මන් භාවනාව පතුල පොළවහා ගැටෙන ස්ථානය මෙනෙහි කිරීමකින් තොරව නිරීක්ෂණය කරමි. පාදය පොළවහා ස්පර්ශ වන විට දැනෙන රළු බව උණුසුම ආදිය නිරීක්ෂණය කරමි. විනාඩි 20ක් පමණ ගතවන විට සිත සමාධියටපත් වේ. හොඳයි. තව ටිකක් කරන්න. මේ කියන්නේ වෙලි වෙනසක් කරන්න දෙයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ වලද? හරි. මම හිතන්නේ හැබැයි මීට කලින් වතාවකද සාකච්ඡා කළා නේද? මොකද්ද පොඩ්ඩක් කියන්න බෑ. ඔව්. කලින් වතාවකදී ඌට වඩා වෙනස් අත්දැකීමක් විස්තර කරා නේද? ආ එතකොට ස්වාමීන් හැබැයි මට ස්වාමීන් වහන්සේ කිව්වේ ඔය පැයක් විතර වගේ ওই தත්ත්වේ තියෙනවා නම් එම්ප්ටිනස් එක තියෙනවා නම් ඊට පස්සේ කියන්න කියලා. හරි. දැන් තියෙනවා ඒක. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් බලන්න කියන්නේ ඔය කොයි පැත්තෙන් ගියත් එතෙන්ට එන්න පුළුවන් නම් අපි නිවැරදි තැනක ඉන්නේ. කියන්නේ දැන් බලන්න කායික වශයෙන් දැන් අපි තුන් පින්බීම හැකිරීම කරගෙන යනවා. ඒකට අරමුණු කරගෙන යනවා. ඒක නොදැනී යනවා. වෙන තරක් අහුවෙන්නෙත් නැහැ. හිත යනවා නිදහස් ස්වභාවයකට. එහෙමයි. යනවා අරමුණින් තර ස්වභාවයකට. එහෙමයි. අපිටම වේදනාවක් අරමුණු කරන් ඉන්නවා. ඒකත් බලන්න චුට්ටක් ඒ පැත්තනොත් ගිහිල්ලා ඒකෙත් සමනය වීමක් කරා ආයෙත් අතෙන්ට යනවනම් එතනත් ඉඳලා බලන්න. ඊළඟට ඔන්න හිත දිහා බලන්න. හිතෙනොත් ඔන්න හිතෙත් අරමුණු එනවා යනවා එනවා යනවා. ඊට පස්සේ අරමුණු එන්නෙම නැතුව ගිහිල්ලා අර වගේ නිදහස් ස්වභාවයට එනවනම් ඒත් බලන මේ එකම தත්ත්වෙද තමන් අත්දකින්නේ. ඊළඟට සක්මනේදීත් පුළුවන් නම් බලන්න මේ මේ පාදයේ දැනෙන දේවල් එක්ක ඉන්නවා ඊපස්සේ එතනිනුත් පාදයේ දැනෙන දෙයට හිත දාන්න නැතුව හිමීට පුළුවන් නම් හිත පැත්තට හිත දාලා. ඊට ඒකෙත් අරමුණු ගියාට පස්සේ දැන් අපි කියන්නේ සක්මනේදී චිත්තාන්පසනාව කරන්න පුළුවන්නේ. හිත දිහා බලන්න පුළුවන්නේ. ඉතින් ඒ ඒ ඒදත් ඒකත් කළා. එතෙන්දී තරමුණු නැති වුණාම ඒත් එන්නේ මෙතෙන්ටද? ඒක පොඩ්ඩක් ඔය වගේ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න මේ දැන් පැයක් විතර අරකේ ඉන්න පුළුවන් කියන දැන් يعني තේරෙනවනේ මෙහෙම ස්වභාවයක් තියෙනවා. මෙහෙම ස්වභාවයකට හිත ගන්න පුළුවන්. මේ தત્ත්වය මට දැන් වෙනත් ක්‍රමවලිනුත් ගන්න පුළුවන්ද? හොඳයි. කයට හිත දාලා කයේ අරමුණු වලින් කයේ අරමුණු ටික නොපෙනී ගියාම නැත්නම් කයේ අරමුණු ටික නොදෙනී ගියාම මෙතෙන්ට එනවා. හිත හරහා ගිහින්දත් මෙතෙන්ට එනවා. වේදනාව හරහා ගිහින්දත් මෙතෙන්ට එනවා. සක්මනේදීත් මෙතෙන්ට එනවා. එහෙමද කියලා පොඩ්ඩක් බලන්න. හොඳයි. එතකොට අර සිත්විලි නම් මොනවත්ම එන්නේ නැහැ ස්වාමීනි. ඒක වරදක් නෑ. ඒක විශේෂ ප්‍රශ්නයක් නෑ. මේ ආවොත් අයින් කරන්න තියෙන්නේ. දැන් මේ தත්ත්වය දැන් පුළුවන් තරම් බහුලීකృత කරන්න, පුළුවන් තරම් මේ தත්ත්වය දැන් හිතට හඳුන්ලා දෙන්න. මේක තමයි ඒ කියන්නේ හිතේ ප්‍රകൃතිය කියන්නේ. හිතේ ස්වාභාවික தත්ත්වය මේක. නමුත් මේක වැහිලා තියෙන්නේ. ඒක උපමාවකින් එහෙම කියන්නේ මේ හිතන්න අපේ චිත්‍රයක් අඳහම අපිට අපේ හිත යන්නේ චිත්‍රෙට. නමුත් අපේ චිත්‍රය ඇඳලා තියෙන canvas එක කියලා අපිට අමතකයිනේ. දැන් මේ හම්බෙන්නේ canvas එක හම්බෙන්නේ. නමුත් අපි චිත්‍රෙට මුලා වෙනවා. චිත්‍රේ තියෙන වර්ණවත් බව නිසා, තියෙන රූප නිසා අපි මේ චිත්‍රේ තියෙන ලෝකේ තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් යම් ක්‍රමයකට මේ චිත්‍රේ බඳ වෙලා ගිහිල්ලා ඒක මැකිලා ගිහිල්ලා නම් ඔන්න ඒක ඇඳලා තිබිච්ච අර මුකුත් නැති කැන්වස් එක මතුවෙනවා. ඒ ස්වභාවයක් තමයි දැන් ඔය අපිට හිතෙත් තියෙන ඒ වගේ දෙයක් තියෙන්නේ. ඒක විවිධ ක්‍රම වලින් ගන්න ඕනේ. ගත්තට පස්සේ ඔන්න තේරෙනවා මේ එකම තැනට තමයි එන්නේ. කියන එක තේරෙවි. ඒක තමයි පොඩ්ඩක් තමන්ම ඒක එක එක ක්‍රම වලින් ඒක අධ්‍යයනය කරන්න ඕනේ. එක එක ක්‍රම වලින් මෙතෙන්ට ළඟා වෙන්න ඕනේ. බලන්න එතකොට තමන්ට තේරෙනවා මේ එන්නේ එකම තැනකට. මෙහෙන් ගියත් එන්නේ මෙතෙන්ට, අරහෙන් ගියත් එන්නේ මෙතෙන්ට, තවත් ක්‍රමයකට ආවත් එන්නේ මෙතෙන්ටමයි කියන හොඳට තේරෙනවකම් චුට්ටක් තව හොලිකృత කරන්න. හොඳයි. හත්වන ප්‍රශ්නය. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරමි. ඊයේ සවස පැයක් භාවනා කිරීමේදී සිතුවිලි පැමිණියද මොහොතකින් ඒවා ගිලිහි ගොස් අරමුණෙහි සිත යෙදිය හැකි විය. විනාඩියක පමණ කාලයක් අරමුණෙන් පිටතට සිත ගියේ දෙවරක් පමණි. එළිය දුටුවේ එක්වරක් පමණි. එය දෙස බලා සිටින විට එයද නැති විය. අද උදෑසන පරයන්ක භාවනාවේදී සිතුවිලි ඒම ඊටමත් අඩු අතර පැයක් භාවනා යෝගීව සිටියෙමි. මගේ වම් මත නැති ලෙස පළමුව දැනුණ අතර පසුව පාද දකුණු අතද නැති බවක් දැනිනි. ස්වාමින් වහන්සේ මා ඉදිරියට කළ යුත්තේ කෙසේදයි පැහැදිලි කර දෙන මෙන් ආයාචනා කර සිටිමි. ඔබ වහන්සේට විශේෂ මොකද ඒ කියන්නේ අමුතුවෙන් කළ යුතු දෙයක් නෑ. ටික ටික ඒ කියන්නේ කායික වශයෙන් පසද්දි පැත්තක්, කය ඒකඟතාවයක් නැත්නම් මේ කය සැහැල්ලු වීමක් හැදීගෙන එනවා. සමාධි පැත්තක් දියුණු වෙගෙන එනවා. දිගටම ওই දෙයම කරන්න. තව තව ආනාපාන සතියේම බලන්න මේ తත්වය තව කොහොමද වර්ධනය කරන්නේ? දැන් අපි හිතමු හිත එකඟ වෙන්න පැය භාගයක් ගියා නම් ඔය දේ නැවත නැවත කිරීම හරහා ඔයච්චර පැය භාගයක් යන්න නැතුව විනාඩි 25කින් ඔන්න වෙන්න ගන්නවා. ඊළඟට තව කාලයක් යනකොට විනාඩි 20කින් එන්න ගන්නවා. එහෙනම් අපි හිතමු ඔය වගේ ටික ටික මේ හිත සමාධිමත් වෙන්න ගත වෙන කාල පරිච්ඡේදය අඩු වෙනවා. ඊළඟට සමාධිමත් වෙලා ඉන්න පුළුවන් කාල පරිච්ඡේදයක් වැඩි වෙන්න ගන්නවා. අපිට මුලින් පුළුවන් වුණා විනාඩි 10යි නම් ඊට පස්සේ විනාඩි 15ක් ඉන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 20ක් ඉන්න පුළුවන්. විනාඩි 25ක් ඉන්න පුළුවන්. මේ වගේ පොඩ්ඩක් අර මුලදී සමාධිමත් ගතිය හැදෙන එක බොහොම වැදගත්. එතකොට අපිට පහසුවෙන් විපස්සනාව කරන්න පුළුවන්. අටවෙනි ප්‍රශ්නය. ගෞරවණීය ස්වාමින් වහන්සේ අවසරයි. දින දෙකකට පසුව මට සක්මනේදී හොඳින් සිත පවත්වාගෙන යන්නට හැකි වුණා. වරින් වර සිත විසිරී ගියත් වහා නැවත සක්මනට යොමු කර ගන්නට හැකි වුණා. පාදයේම සිත පවත්වාගෙන ඊට සැහැල්ලුවෙන් එහා මෙහා සක්මන් කළා. පැයක් ගත වී තිබුණත් තවත් සක්මන් කරන්නටම සිතුණා. ඒත් මම පර්යංකයට පැමිණියා. පර්යංකයේදී නාසිකාග්‍රයේ හුස්ම දෙස බලා සිටියා. ටික වේලාවකින් හුස්ම රැල්ල නොදැනී යාමත් සමගම කඳුළු ගලා ඒමත් සොටු දියර ගලා ඒමත් කෙල ගලා ඒමත් නිසා මහත් අපහසුතාවයකට පත් වුණා. මෙය සෑම පර්යංකයකදීම සිදු වෙනවා. ටික වේලාවකින් ඒ දෙස බලා සිටියදීම සමනය වුණා. වරින් වර සිතුවිලි ගලාවත් එය ඉක්මනින්ම හඳුනාගත්තා. මද වේලාවකින් මගේ සිරුර තද වී ඇති බවක් දැනුණා. සිතුවිලි නැති හිස් බවක් දැනුණා. උදරයේ චලනයක් පපුවේ උස් පහත් වන බවත් යාන්තමට දැනුණා. ආහසත් පොළවත් නැති ඉමක් කොනක් නැති හිස් තැනක මා සිටින බව වැටහුණා. පැයකට ආසන්න කාලයක් ගත වී තිබුණා. මා නැවත දෙනෙත් විවර කළා. සියුම් සතුටක් සිතට දැනුණා. මේ தત્ත්වය කුමක්දයි මට පහදා දෙන්න ස්වාමින් වහන්සේ. තව ටිකක් කරලා බලන්න. මම ඔක්කොම කියන්න හොඳත් නැහැනේ. ඒ නිසා මේ කියන්නේ තව තව ওই දේ වෙන්න ආරින්න. ඒ කියන්නේ දැන් අපි මුලින්ම තත්ත්වයට ගියාම අපිට ප්‍රශ්නයක්. කියන්නේ මොකද්ද මේ වෙන්නේ කියන එක ප්‍රශ්නයක්. ඊළඟට හැබැයි අපි සූදානමින් යන්නේ. ඒ කියන්නේ සූදානම් ශරීරයෙන් ඊළඟට යන්නේ. හැබැයි දැන් දන්නවා මේ කලින් අත්දැකීමක් මෙහෙම එකක් තියෙනවා. يعني අරමුණ ක්‍රමානුකූලව නැත්නම් ගෙවිලා යනවා. ඊට පස්සේ තව අරමුණක් එනවා. මේකත් ගෙවිලා යනවා. එන අරමුණ ආයෙ නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට අපි කියන්නේ මේක බහුලීකృత කිරීම හරහායි හිත මේ මේ தත්වයන්ට පුරුදු වෙන්නේ. ඊට තාමත් අර සක්මනේදී තාම මදි. සක්මනේදී අර කියලා තියෙනවානේ මේ මුලින් එච්චර සාර්ථකුනේ නැහැ. ටිකක් වෙලා ගියාට පස්සේ ඔන්න හරි ගියා කියලා මේ දැන් තව තව හැදෙන්නයි තියෙන්නේ. කියන්නේ අපේ සක්මණෙන් ගන්න ප්‍රයෝජනේ පරයන්කට හම්බ වෙනවා. පරයන්කෙන් ගන්න ප්‍රයෝජනේ ආයි සක්මණට හම්බ වෙනවා. මේ දෙක හොඳට එකිනෙකට උදව් කරන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තව තව කියන්නේ තව තව මේ தත්ත්වය දියුණු කරගන්න ඊට පස්සේ අපිට කියන්නේ මේ තව ටික අත්දැකීමක් ආවට පස්සේ ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් මුකුත් වෙනසක් කරන්නේ නැතුව ඒ කියන්නේ ක්‍රමේ මුකුත් වෙනසක් කරන්න එපා. දැන් යන පාර හොඳයි. තව තව තව යෙදෙන්නයි තියෙන්නේ. නම වෙන ප්‍රශ්නය. ගෞරවණීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව අවුරුද්දක් පමණ කල් පුරුදු කරමි. හැකි සෑම විටම දිනකට පැයක්වත් ආනාපාන භාවනාව කරමි. හුස්ම රැල්ල තුනී වී සමාධියට පත්වීමද සිදුවේ. පෙර දින භාවනාව කරද්දී සමාධියට පැමිණි අතර මගේ ශරීරයේ ඊටාම කුඩා බවට පත් වී ගුලියක් ලෙසට ඉවත් වන බවක් හැඟී ගියේ. ගරුතර ස්වාමින් වහන්සේ එසේ වූයේ කුමක් නිසාද? ආනාපාන සතිය වඩා සමාධියට පැමිණීමෙන් පසු ඊළඟට ගත යුතු පියවර පහදා දෙනමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. කාගෙද කියලා කියන්න බලන්න. කිදෙත් බහනා කරනවද? හැමදාම බහනා කරනවද? හැමදාම අන්තරට වගේ තමයි වැඩිපුර සිදු කරන්නේ. මොකද? උදේ පාන්දර 3ට විතර තමයි වැඩිපුර සිදු කරන්න පුළුවන් අවස්ථාව වෙන්නේ. ඔව්. දිගටම කරනවා. ඊට ඉස්සෙල්ලත් විටින් විට කරලා තියෙනවා ඉතින්. හොඳයි. දැන් දැන් කියන්නේ විශ්වාසයක් තියෙනවා දැන් ඕන්ලාවක වාඩි වුණාම ඔය විදිහට හිත සමාධි වෙනවා කියලා විශ්වාසයක් තියෙනවද? තියෙනවා ස්වාමීන් වහන්සේ. කොච්චර වෙලා යනවද සමාධි වෙන්න? සමාධි වෙන එක සමහර වෙලාවට විනාඩි 5කින් විතර විනාඩි 2 3කිනුත් වෙන අවස්ථා තියෙනවා. සමාධි වුණාට පස්සේ හිත මොකද කරන්නේ? සිතුවිලි මොකුත් වෙන්නේ නැතුව තියෙනවා. වෙන සිතුවිලි වලින් සිතුවිලි එන අවස්ථා ආවොත් ඒ සිතුවිලි මගාරවල තමයි ඉතින් පටන් ගැනීම කෙරෙන්නේ. ඒ සිතුවිලි මොකුත් එන්නේ නැති අවස්ථාව තමයි තියෙන්නේ. හොඳයි. එතකොට ආනාපාන සතියෙන් තමයි යන්නේ. ඒ සමනස්. හොඳයි. එහෙමනම් අපි තිමු විනාඩියක් විතර ආනාපාන සතිය වඩනවා. ඊළඟට මේ يعني වාඩිලා ඉන්න බව තේරෙනවද හොඳට? කෙනාන සමාධියට ආවම සමාධියේ ඉන්නකොට තේරෙනවා. වාඩිලා ඉන්න ඉරියව්ව ඊළඟට ඉරියව්ව තේරෙනවා. තේරෙනවා. කියන්නේ කය කියන්නේ ස්පර්ශ වෙලා තියෙන තැන් ඒ ටික තේරෙනවද? තේරෙනවා සර්. හොඳයි. එහෙමනම් එතෙන් දාන්න පුළුවන් දැන්. දැන් විනාඩි 5ක් විතර එහෙමනම් ඉන්න ආනාපාන සතියේ ඒ තමයි තේරෙනවා නම් හොඳට දැන් හිතේ එකඟතාවයක් තියෙනවා කියලා ඊට පස්සේ මේ දැනෙන දේවල් වලින් දැන් හිත මේ අපිට විපස්සනාවට නැඹුරු වෙන්න පුළුවන්. ඒ සමහරවිට. ඒ කියන්නේ පටන් ගන්න පුළුවන් සරලව අපිට මේ දැන් අත් දෙක ස්පර්ශලා තියෙනවා. අපි මෙහෙම තියෙනකොට ඔන්න එක්ක එක අතක බර අනිත් අතට දැනෙනවා. නැත්තම් ඒ උණුසුමක් තියෙනවනේ මේ දෙක ස්පර්ශන තැන. අන්න ඒ වගේ මේ මේ කතා කරන්නේ ඊටාම සියුම් දේවල්. මේ මහා ලොකු දේවල් නෙමෙයි. අර සමාධිමත් හිතකට විතරයි මේකෙන් මේක හොඳට අහුවෙන්නේ. ඒකයි අපිට සමාධියක වැදගත්කම තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන ඒ බරගතිය එහෙම නැත්නම් මේ තියෙන උණුසුම දැනෙන උණුසුමට හිත යොදලා දැන් මේ අපි දැන් ඉස්සෙල්ලා ආනාපාන සතියෙන් කළේ මේ නාසිකාග්‍රේ ගාව හිත එකඟ කරගත්ත එක. දැන් කරන්න ඕනේ මේ එකඟතාවය මේ මේ සමාධිමත් බව ගේන්න මේ අලුත් තැනට දැන්. දැන් අප නම් අපේ අරමුණු කරන්නේ අනේ එතෙන්ට දැන් යොමු වෙන්න ඕනේ ඒක. අපි අපි එතන අරමුණු කරනකොට ස්වාභාවිකවම හිත යනවා එතෙන්ට. අපි එතන අරමුණු කරනවා කියන්නේ හිත එතෙන්ට යනවා. ටික වෙලාවක් එතනම නතරලා ඉන්නකොට එතන හිත එකඟ වෙන්න ගන්නවා. මෙතන හැතිච්ච එකඟතාවය මෙතෙන්ට මාරු වෙනවා. මාරු වෙනවා. ටිකක් වෙලා යාවි. ඒක වරදක් නෑ. ඊපස්සේ එතනට ගියාට පස්සේ ඔන්න මේක තව තව හොඳට තීව්‍රව තේරෙන්න ගන්නවා. ඊට පස්සේ අපි තුමු මේක ඒ තරම් තේරෙන්නේ නැත්නම් කායික වශයෙන් බලන්න වෙන කොහෙද මට හොඳට තේරෙන්නේ. ඒ එතෙන්ට හිත යොමු කරන්න. එතන තමයි දැන් අලුත් අරමුණ. ආනාපාන සතිය නෙමෙයි. අලුත් අරමුණ ඒක. ඒ අරමුණේ හොඳට නිරීක්ෂණය කරනවා. එතන මොකද්ද වෙන්නේ? මේ නිරීක්ෂණය කරද්දී නිකන් පොඩි සෙවිල්ලකින් පොඩි කුතුහලයකින් තමයි නිරීක්ෂණය කරන්නේ. අත්ත වශයෙන්ම මොකද්ද මෙතන වෙන්නේ? කියලා අර ඒ දැනගැනීමේ අදහසකින් පරීක්ෂණයක් කරනවා වගේ අපි ඒක නිරීක්ෂණය කරනවා බොහොම වමනාවකින්. දැන් ඕක කර කර පොඩ්ඩක් මේ කය පුරාම හිත Tamanට ඕන ඕන තැනට හසුරවන්න හදාගන්න. ඒක කාලයක් යාවි. ඒක බොහොම ඉවසිල්ලෙන් වන්නේ කායිකව දැනෙන ඕනම තැනක් වළංගුයි. කයේ ඕනම තැනක් වළංගුයි. ඊළඟට වේදනාවක් ආවොත් ඒ පැත්තට හිත යනවා නම් ඒ බලන්න පුළුවන්. හිත විසිරෝ ගන්න නැතුව ඒකත් එක්ක ගැටෙන්නේ නැතුව මධ්‍යස්තව ඒක නිරීක්ෂණය කරනවත් ඒත් වරදන්නේ නැහැ. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පර්යංක භාවනාව කරගෙන යද්දී විනාඩි 15න් 20න් පමණ සාමාන්‍ය ආලෝකයක් ඇතිවේ. ඒ දෙස නොබලා හුස්ම රැල්ලේ හිත පවත්වද්දී අඳුරු බවක්ද දැනේ. ඉන්පසු නොඑක් සිතුවිලිද ගලා එයි. හිසේ තද ගතියක්ද බර ගතියක්ද ඇතිවේ. දකුණු පාදයේ තද වේදනාවක් දැනේ. <coughs> වේදනාව දෙස බලා සිටිමි. එහෙත් තද වේදනාව නිසා ඉරියව්ව මාරු කරමි. එසේ කිරීම සුදුසුද? සක්මන් භාවනාවේදී ලනුපැදුරේ දිගටම වෙනත් අරමුණකට නොයා සක්මන් කරමි. එහෙත් සමහර වේලාවකට සිතුවිලි එන්නේය. ඒවා දැනගත් විට නැවතත් දෙපා වලටම සිත යොදවමි. දෙපා වලටම සිත යොදමින් යද්දී සීතල බව, ගොරෝසු බව දැනේ. සමහර විටක සක්මන් කරද්දී අපහසුතාවයන්ද ඇතිවේ. එහෙත් සක්මන් කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් මේ එන ආලෝකය නිතර තියෙනවද කියලා මට දැනගන්න පුළුවන්ද? කාගේද මේ ප්‍රශ්නේ? දැන් මේ ආනාපාන සතිය යනකොට මේ ආලෝක සභාවක් එනවනේ. ඒක දිහා බලන්න නැතුව ආනාපාන සතිය කරනවා. අර ආලෝකයෙන් දිගටම තියෙනවද? දිගටම පවතින්නේ නැහැ. පවතින්නේ නැද්ද? ඒ කියන්නේ ආනාපාන සතියට යොමු වුණාට පස්සේ ඒක නොපෙනී යනවද අය? නොපෙනී යනවා. නොපෙනී යනවා. ඊට පස්සේ හිත විසිරෙනවා. විසිරෙනවා. පොඩ්ඩක් මෙහෙම දෙයක් කළා බලන්න. ඒ කියන්නේ ආලෝකය ආවට පස්සේ ආනාපාන සතිය අතහැරලා ඒක දිහා බලන්න පොඩ්ඩක්. පොඩ්ඩක් බලන්න මොකද අපි සමහරලාවට ඒ කියන්නේ මේක මේ නොතකා හැරියොත් හිත මේ කියන්නේ දැන් ආලෝකයක් එනවා කියන්නේ ටිකක් හිත සියුම් වෙලා තියෙන්නේ. අපි හැබැයි ඒක තහවුරු වෙනකන් ආනාපාන සතිය ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. එතකොට තව තව හිත එකඟ වෙන්න ඕනේ. නමුත් හිත එකඟ වෙන්නේ නැතුව හිත විසිරෙනවා කියන්නේ අපි වීරය වැඩි වෙලා තියෙන්නේ. ඒ හින්දා පොඩ්ඩක් ඔයතන පොඩි මේ මොකද්ද සම්බර කිරීමක් කරන්න වෙනවා. ඒ හින්දා ආනාපාන සතිය ටිකක් යෙදුනට පස්සේ ආලෝකය ආවහම ආනාපාන සතිය අතහැරලා පොඩ්ඩක් බලන්න පුළුවන්ද කියලා මේ ආලෝකයේ හිත පවත් ගන්න. Mm-hmm. දැන් අපි ඒතර ආනාපාන සතිය අතහැරුණා ආලෝකය දිහා බලාගෙන බොහොම මෘදු විදිහට ඉන්නයි තියෙන්නේ. දැන් මේ තියෙන අලුත් අරමුණක්. අනේ මේ අරමුණේ හිත එකඟ වෙනවද කියලා බලන්න. ඒ කියන්නේ මේකේ දැන් හිත එකඟ කරගෙන ඉන්න පුළුවන් නම් හිත විසිරෙන්නේ නැත්තම් හොඳට මේක එකඟව තියෙනවා නම් මේක අලුත් අරමුණක් අරගෙන චුට්ටක් තව ඒ කියන්නේ සමත පැත්තකින් ඉස්සරහට යන්න පුළුවන්. ඒකට එහෙම තව සමාධිමත් කරලා ඊට පස්සේ අපිට විපස්සනාවට නැඹුරු වෙන්නත් පුළුවන්. ඉතින් පොඩ්ඩක් මේක උපක්‍රමයක් වශයෙන් කරලා බලලා මට පොඩ්ඩක් කියන්න. හොඳයි. 11 වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා රාත්‍රියේ පරයන්ක භාවනාවේ යෙදී සිටියමි. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා. යයි මෙනෙහි කළෙමි. කීප අවස්ථාවක් එසේ මෙනෙහි කර ශරීරයේ පිහිටීම හිතෙන් අත්විඳෙමි. එනම් හිස ශරීරයේ අත් දෙක පායුගල පිහිටි ආකාර සිටුවෙමි. මා පිරමීඩයක් ලෙස ත්‍රිකෝණයක් ලෙස ඉඳගෙන ඉන්න බව දුටු වෙමි. ඉන්පසු ආශ්වාසයට හිත යොදෙව්වෙමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය හොඳින් ඇඳින ගත්ෙමි. සීතල ආශ්වාසය, උණුසුම් ප්‍රශ්වාසය, දිග හා කෙටි හුස්ම දෙස බලා සිටියෙමි. ආශ්වාසය මද වී නැවතී ප්‍රශ්වාසයද ප්‍රශ්වාසය ඉවර වී ටිකකින් නැවත ආශ්වාසයද පටන් ගන්න බව දුටුවෙමි. ඉක්මනින්ම සිතට කයෙහි කම්පන චංචල ගතිය දැනෙන්නට විය. මාහට පාලනය කළ නොහැකි ලෙස ඔහේ සිදුවන දෙයක් ලෙස හොඳින් හැඳින්වේ. මෙය මාහට බසයක් තුල වාඩි වී දැස පියාගෙන ටික වේලාවකදීද සමහර දිනවල දැනී ඇත. නැවත සිතුවිලි වලට ගියත් ඒ බව මා දැනගත් නිසා සිත සතිමත් බව දැනගත්ෙමි. නිතරම සිත බාහිරයට ගියත් ඒ බව දැනගෙන සිතට තරහක් ආවිට ඒ බවද බැඳීමක් ආවිට ඒ බවද දැනගෙන සිත ඒ තුලින් නැවත මූල කර්මස්ථානයට ගත්ෙමි. සිත දෙස විපරමින් බලා සිටියමි. කයෙහි ස්වභාවය වෙනස් වන සුළු බවද එකක් ඇරඹී පසුව නැවතුණු විට යම් ස්ථානයකින් තවත් චංචල පටන් ගන්නා බවද කිසිම දෙයක ස්ථිරතාවයක් නැති බවද හොඳින් වටහා ගත්ෙමි. නලියන හා රැලි සහිත බවක් මෙනෙහි විය. සිතෙහි සිතුවිලි ආවාට ඒවාට මා සිත සතිමත් නොකෙලෙමි. මූල කර්මස්ථානයටම පැමිණියමි. පර්යංකයේ මෙලෙස පැය දෙකකට ආසන්න කාලයක් එකම ඉරියව්වකින් සිටි අතර ඒ කාලය පුරාවටම ඊටාම සෞම්‍ය විශාල සුදු ආලෝකයක් මාගේ සිත දුටුවෙමි. එම ආලෝකයේද සමහර විට වැඩිමක්ද දුටුවෙමි. මා වහාම එයින් සිත ඉවතට ගත්තත් මා සමතයට නොව විදර්ශනාවට වැඩි කැමැත්තක් දක්වන්නට වූ බැවිනි. නමුත් ආලෝකය පෑ දෙකක් පුරාවටම තිබුණි. කිසිඹු කිසිඳු දෙයක් මා නොදැන සිටි කාලයක්ද විය. එහෙත් මාහට නිින්ද ගියේ නැති බවමට හොඳින්ම තේරුණි. දැස හැරීමටද නොහැකි විය. ගල් වී ගියේය. සිතට ඊටමත් නිදහසක් දැනුනි. ඔබ වහන්සේට නිවන ඉක්මනින්ම ප්‍රාර්ථනා කරමි. නෑ. ම්ම් ආගෙද කියන්න පුළුවන්ද? දැන් සක්මනත් හරි ගිහිල්ලා තියෙන්නේ. තාම නැද්ද? නෑ සක්මන හරි ගියේ නෑ. නෑ සක්මන හරි ආමුදුරෝනේ. හා. ඒ වගේ තාම වැඩියෙන් ගෙදෙන්න අමාරුයි. තාම නෑ යෙදෙනවා විනාඩි 20ක් විතරනට අර මේ. අමාරුයි. අමාරු නෙමේ හාමුදුරනේ විසි වෙන ගතියත් එක්ක හිත තැම්පත් වෙන එක එනවා. කකුල් බර වෙලා යන්න බැරි වෙනවා. ඒකකොට මං අඩේ ඔව් පරයන්කට එනවා. ඒක වරදක් නැහැ. ඒ කියන්නේ අපිට සක්මනේදී හිත එකඟ වෙනවා නම් සමහරවිට ඔය වගේ කලවර වෙලා නිකන් ඇස්පිය වෙලා වගේ වෙන්න පුළුවන්. ඒ වෙලාවට සක්මන සුදුසු නැහැ. ඒ කියන්නේ සක්මනේතර රළු වැඩි. විසි වෙන ගතිය ඇවිල්ලා අනිත් කෙනා ගැඟේ හැප්පෙන ගතියට. ඔව්. ඒ කියන්නේ එතනදී සක්මන රළු වැඩි. මොකද හිත යන්නේ ඊට වඩා සියුම් ගතියකට. ඒකට එතෙන්දී අපි අනිවාර්යෙන් ඉඳගන්න එක තමයි සුදුසු. එතෙන්දී කියන්නේ මුකුත්ම නොකර වාඩි වෙන්න. ඒ කියන්නේ මුකුත්ම නොකර වාඩි වෙලා අලුතෙන් කමටහනක් හඳුල්ලා දෙන්නවුනෙත් නැහැ. يعني මොකද සක්මනෙන්ම හිත එකඟ වෙලා තියෙනවා. ටිකක් විපස්සනාවට බරව. ඒ ඒ ඒ හැදෙන සමාධියට ඉඩ දෙන්න. අලුතෙන් මොකක්වත් ආනාපාන සතිය වඩන්නවත්, පිම්බීම හැකිලිම වඩන්නවත් මොකක්වත් ඕනේ බලන්න හිත කොයි විදිහටද යන්නේ කියලා. දැන් අරකින් හොඳට මේ එතන එතන සතිය පවත්වාගෙන ආවා. අරමුණේ විස්තර බල බල ආවා. ඒ හරහාම හිත එකඟ වුණා. ඒ එකඟතාවයට එහෙම්ම තව ටිකක් වර්ධනය වෙන්න, එහෙම නැත්නම් එහෙම්ම තව ටිකක් ඒකඟතාවය තුළම හිත සමාධිමත් වෙන්න ඉඩ දෙන්න. ඒ කියන්නේ මේ හැදෙන සමාධිය වල වරදක් නැහැ. මොකද විපස්සනා සමාධි පැත්තක් හැදෙන්න දැන්. ඊළඟට වාඩි වෙලා මේ දැන් ඔය ආලෝක සභාවක් එන්නේ ආනාපාන සතිය වඩද්දීද නැත්නම් කොහොමද ඔක එන්නේ? ඒ කියන්නේ මේ ආනාපාන සතිය වඩද්දී ඒ ආලෝකේ නැති වෙන්නේ නැහැ. ඒකමත් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක පාටකුත් නැහැ. ඒකෙත් පරදන්නේ. හොඳ ආලෝකයක් තියෙන හැබැයි ඒක නැති වෙන්නේත් නැහැ. ඒකට යන්න මම අර ටිකක් අහලා තියෙන විදිහට බය නිසා මම ඒ පැත්ත බලන්නේ. <laughs> නෑ එහෙම බය විය යුතු දෙයක්වත් නෙමෙයි ඒක. ඒ කියන්නේ කියන්නේ ඕක ඕක අපිට ලොකු ප්‍රයෝජනට ගන්න පුළුවන් තරක්. අපිට සමත සමත පැත්තකින් සමාධියක් තියනවා කියන එක මේ බිය යුතු දෙයක් නෙමෙයි. අපි පොඩ්ඩක් එහෙනම් ඕකේ ඕකෙත් අත්දැකීමක් ගන්න. ඒ ආලෝකය බොහොම තියෙනවා. දැන් හොඳට නැතර වෙලා තියෙනවා. ඒ ආනාපාන සතියෙන් අපිටම කොච්චර විතර ගියාට පස්සේද මේක මතුවෙන්නේ? නැත්නම් විනාඩියෙන් දෙකෙන් මේක එනවද? සාමාන්‍ය මුල් දවසේ නම් ඉක්මනට ආවේ නැහැ. පස්සේ සාමාන්‍ය විනාඩි 5ක් විතර යනකොට හොඳයි. විනාඩි අපි තුමු විනාඩි 10ක් විතරම තමයි ඉන්න ආනාපානේ. ඊට පස්සේ මේක ඇවිල්ලා හොඳට තහවුරු වුණාට පස්සේ හාමුදුරනේ ඊට කලින් වමන යන්න යන ගතියක් එනවා. වමනෙම යන්නේ නැහැ. ඒක දිහා බලනකොට <laughs> ඒ කියන්නේ මුලදී හිර වෙලා වමන යන ගතියක් මාවා. හා කියන්නේ වමන යන විදියකුත් නැහැ. මොකද ඒ වෙනකොට කාලමුකුත් තිබුණ නැහැනේ. යනවා. ඒකත් එකේ හිරවීමක් තුලින් තමයි ගියේ. ඊට පස්සේ ඔය හොඳ ගතියක් තිබුණා. හැබැයි ඒකේ මොන වුණාද කියන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට කියන්නේ දැන් මෙතන පොඩි කියන්නේ අරමුණේ වෙනසක් වෙනවා. ඒ කියන්නේ අපි ගාන්ත බලාගෙන මේක මේ සමබර කරන්න වෙනවා. ආනාපානය ඕන්ට වඩා හිටියොත් මේ අරමුණ ගන්නෙ නැතුව හිත විසිරෙනවා. ඊළඟට මේක ඉක්මනට ගන්න ගියොත් ඒ කියන්නේ මේක හොඳට තහවුරු වෙන්න කලින් ආනාපානය අතහැරලා මේකට යන්න ගියොත් ඒත් මේක විසිරෙනවා. එහෙනම් අපි මේකෙන්දී හරීම මේ අපි කරලමයි තමයි තේරුම් ගන්න තියෙන්නේ කොයි වෙලාවෙද මම ආනාපානය අතහැරලා මේකට යන්නේ. ඊට ඒ ඊළඟට තව කොයි කොයි මට්ටමක් වෙනකන්ද මම තවදුරටත් ආනාපානෙ ඉන්න ඕනේ. මේක කියන්නේ අපිට ප්‍රායෝගිකවම කරලා බලන්න ඕනේ. ඒසත් ටිකක් මේ ඒකේ පොඩි අත්දැකීමක් ගත්තට වරදක් නැහැ. කියන්නේ කරන්න තියෙන්නේ ආනාපානේ ටිකක් ගියා නිකන් මෙහෙම පොඩි නිකන් හැඟීමක් ගන්න පුළුවන්. හුඟක් වෙලාවට කියන්නේ අපේ හිත මේකට සූදානම් නම් මේ ආනාපානය හරියට ඒකෙන් එනවා වගේ. කියන්නේ අපි සාමාන්‍යයෙන් හුස්ම රැල්ල නාසිකාග්‍රේ පිට කරනවා එතනින් ආයි එනවා වගේ නිකන් සාමාන්‍යයෙන් සංඥාව තියෙන්නේ. නමුත් මේක හොඳට ආවට පස්සේ තේරෙන්නේ නිකන් මේ ආලෝකේ නම් දැන් හුස්ම ගන්නවා. ආලෝකයට හුස්ම පිට ගන්නවා. අන්න ඒ වගේ තත්ත්වයක් හැගෙන්න පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් බලන්න මොන මොන මේ ක්‍රමවලද තියෙන්නේ කියලා බලලා කොහොම හරි ආනාපානය අතහැරලා පොඩ්ඩක් මේක දිහා බලන්න බොහොම සෞම්‍ය විදිහට බොහොම මුරුදු විදිහට මේක දිහා බලාගෙන ඉඳලා තියෙන්නේ. මේ බලාගෙන ඉඳීම හරහා සැහැල්ලුවෙන් බලාගෙන ඉඳීම හරහා මේකට නිකන් ඇතුළට යනවා වගේ දෙයක්, ඉඳා බහිනා වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ගියා නම් එතන පොඩ්ඩක් සැහැල්ලුවෙන් ඉන්න විතරයි තියෙන්නේ. මුකුත්ම නොකර ඉඳීම පමණයි තියෙන්නේ. එතන තියෙන සමත සමාධියක් තියෙනවා. ඒ සමත සමාධිය වර්ධනය වුණා කියලා එකකින් කියන්නේ. මම හුඟක් වෙලාවට හුඟක් වයසක ඇයට මේක දන්නේ නැහැ. මොකද ඒ කියන්නේ මේ මේකත් එක්ක දඟලන්න අමාරුයි ටිකක්. හැබැයි ඉතින් මම හිතනවා කරන්න පුළුවන් කියලා. ඒ හින්දා පොඩ්ඩක් මේ ඒකට පොඩ්ඩක් ගිහිල්ලා ඒකේ අත්දැකීමක් ලබන්න. අපි තුමු පැය කාලක් විතර පැය කාලක් විතර ඒකේ ඉන්නවා. ඉඳලා ඉවරලා එළියට ආවම තියෙන්නේ කායික සැහැල්ලුවක්. ඒ කියන්නේ අපි නිවැරදිව එතන ඉන්නවා නම් කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක් සමනවීමක් තියෙන්නේ. එළියට ආවට පස්සේ දැන් කායික වශයෙන් දැනෙන දේවල් වලට හිත යොදන්න පුළුවන් නම් හැදිච්ච සමාධිමත් ගතිය හරහා අපිට මේකේ ඊටාම සියුම් ලක්ෂණ දැනගන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මේකේ වාසියට ගන්න පුළුවන් අපි. සමත සමාධිය වාසියට ගන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝටම එන්නේත් නැහැ. මේක අත්‍යවශ්‍යත් නැහැ. හැබැයි තියෙනකොට ප්‍රයෝජනෙ ගන්නට වරදක් නැහැ. හවුදේ කිසිම දෙයක් දන්නේ නැතුව ගොඩාක් කියලා හිතියා මම. ඒක ඇතුළෙමද? ඔව් මට ඒක ඒක නිින්ද ගියේ නැහැ. මේ කියන්නේ මේ මෙතන කොම කට්ටියක් ගිහිල්ලා කිසිම දෙයක් සද්දබද්ද නැද්ද මම කිසිම දෙයක් දන්නේ නැහැ. එහෙම ඉන්න අතරේ එක සැරේට මම නැහැ කියලා වගේ බයක් හරි හරි. මම නැහැ කියන එක. ඊට පස්සේ මම නැහැ කිව්වහම තමයි මට මේ මම කොහෙද ඉන්නේ කියන එක. ඒකට ඇස් අරින්න ගියා විනාඩි 5කට වඩා. මේ ඒ කියන්නේ දැන් දන්නේ නැතුව ඔකට ගිහිල්ලා තියෙනවා එහෙනම්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. කියන්නේ අපි අපි කියන්නේ අපි සූදානම් වෙලා මේකට යන්න ලෑස්ති වෙනකොට යන්නත් බෑ. මේකේ හරි අමුතු මේ කියන්නේ මේ සමබර වීමක් වෙන්න ඕනේ අපි නිකන් සූදානම් වෙලා හරි මං යනවා ඔන්න දැන් එයා කියලා ඉන්නකොට යන්නේ. ඉතින් අපි මේ බොහොමත් හැල්ලා ඕන්නම් යන්න නැත්තම් නිකන් ඉන්න කියලා ඉන්නකොට ඔන්න යනවා. ඒකේ හරි තනි කර අතහැරීම තමයි යන්නේ. ඒක අපි උත්සාහ කරනකොට වීරෙන් යන්න ඕනේ යන්න ඕනේ කියලා යන්නෙම නැහැ. ඒ වෙනුවට අපි නිකන් ගාලන්න නැතුව ඉන්නවා. යා ඕනනම් ආපු දෙන්න නැත්නම් නිකන් හිටපු දෙන්න කියලා. ඉතින් අපි අත්හැරලා දාගෙන හැබැයි නොබල ඉන්නේ නැහනේ පැත්තකින් වගේ බොහොම මද විදියට බලාගෙන ඉන්නකොට. දන්නේ නැත ඇතුලේ. කියලා දුර පැයක් විතර ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ එහෙම ඉන්න පුළුවන් ගතියත් දැන් ඒ කියන්නේ දැනටත් කියන්නේ සමාධියට ගිහිලා තියෙන හින්දා ඕන වෙන එහෙනම් මෙහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕකට වැඩි අවධානයක් යොමු නොකර එයා ඒ කියන්නේ හිත විසින්ම යන වෙලාවට ගිය දෙන්නේ. වරදකුත් නැහැ. ඒ වෙනුවට යන්නේ නැති වෙලාවට විපස්සනාවටම දාන්න. දැන් කොහොමත් සමාධිමත් ගතිය හැදිලා තියෙන නිසා දැන්ට විපස්සනාටමත් විපස්සනාට සුදුසුයි. කියන්නේ මේ සමාධිමත් ගතිය තියෙන නිසා. ඒ හින්දා කායික වශයෙන් දැනෙන දේවල් වලට වේදනාවල් දැනෙන දේවල් වලට ඒවා නිරීක්ෂණය කරමින් ඉන්න. මොකද මේ පැත්ත හදාගන්නත් සැහැණ කාලයක්. කියන්නේ මේ වෙලාවේ සැහැණ යමක් තියෙනවා. ප්‍රඥාව පැත්ත අවදි කරගන්න තියෙනවා. නිසා මේ පැත්තෙන් වැඩි වැඩි කාලයක් යොදන්න මේකට නිකන් ඉඳලා හිටලා ගියාට ඒකේ වරදක් නැහැ. හරි මේ පැති දැනෙනවා. ඒ කියන්නේ කඩාගෙන වැටෙනවා, පැද්දෙනවා, නලල ගිහලා බිමම වදිනවා. ආහ්. ඒ කියන්නේ මේ ඔක්කොම ගැලවිලා ගැලවිලා ගැලවිලා බිමටම වැටෙනවා. ආහ්. ඒ වෙනවා. ඉතින් හරිම අමාරුකින් තමයි ආයි මම ඇඟ උස්සගන්නේ. උඩට උස්සගන්නේ. පැද්දෙනවා. ඒ කිසිම දෙයක් මට ඕන විදිහට කරගන්න බෑ. ඔව්. ඒක නම් එහෙම තමයි. කොච්චර අමාරුවෙන් නවත්තන්න හදුවත් සමහරලාට ඒක නවත්ත ගන්නම බෑ. ඔව්. හැබැයි ඒකේ පොඩි පොඩි උපක්‍රම ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. දැනට කියන්නේ කාය වශයෙන් බලන්න ගියාම يعني මේ පිම්බීම හැකිරීම වගේ දේවල්ද බලන්නේ නැත්නම් කයේ පැද්දෙන වගේ දේවල් එහෙම ඒවද බලන්න යන්නේ නෑ ආස්වාද ප්‍රසන්න තමයි බලන්නේ ඒක බලාගෙන සමනෙන් පොඩ්ඩ වෙලාවක් බලනකොට ආස්වාද පහක් හයක් බලනකොට මේ එක එක තැන් වලින් ඉදිම වෙනවා ගැස් වෙනවා පැද්දෙනවා කියන්නේ මේ කප් එකෙන්ද පෙරලෙන්න එනවා ඒවා දැන මේ කෙල්ල පෙරලෙන්න එනකොට ඒක දිහාම බලාගෙන හිටියාම අමාරුවෙන් හරිම අමාරුවකින් ඒක ගොඩ එන්න පුළුවන්. <laughs> අතු මම අර ලොකු සාරන් සිටන එක අමාරුයි කියලා කියනවා ලොකු සාරන්. <laughs> කියනවා නේද? <laughs> ඒක තමයි කියන්නේ තේරෙන්නේ. අමාරුයි. ඉතින් කොහොම හරි හැබැයි ඉතින් අර අපි ඊයේත් කතා වුණේ දුර්ග මාර්ගයක් තියෙනවා. වේදාන්ත වසන කියන්නේ දුර්ග මාර්ගයක් හැබැයි කෙටි මාර්ගයක්. ඉතින් තව පැත්තෙන් හැබැයි ඕනනම් හිත හිත දිහා බලන්නත් පුළුවන්. ඕන ඔක ටිකක් අමාරු නම් කෙලින්ම يعني ආනාපාන සතියෙන් කෙලින්ම හිත දිහා බලන්න ගන්න පුළුවන්. චිත්තාකර්ෂණ බලනවා හාමුදුරනේ හිතට එනවා දැන් එක එක ඒවා එනකොට ඒක මම අතහැරලා තාම. මේ පැත්තට යන්න දෙන්නේ නැහැ මම. කොයි පැත්තද හිත පැත්තද? නෑ නෑ හිතට එනවා දැන් ඔන්න පුතා මතක් වුණාම යාගෙන බැඳීමක් එනකොටම ඒක වැරදක් නෑ. ඔව් ඉලක්ක කරනවා. ඒක වැරදක් නැහැ. ඒ කියන්නේ ඒ ඒ විදිහටම පුළුවන් තරම් يعني දැන් කායික වශයෙන් දැනෙන දේවල් වලට වෙනුවට බලන්න හිත දිහා බලනවා. සාමාන්‍ය හිත දිහා බලනවා හිතට යමක් අරමුණක් එනවා. ඒ අරමුණ ඔන්න අපි පෝෂණය කරේ නැත්නම් ඒක ඇවිල්ලා යනවා. තේරෙනවනේ ඒක. ඊට පස්සේ අපි දුමුන්න මොකක් හරි බැඳීමක්, තණ්හාවක් ආවා. මේක තියෙන්නේ මේ තණ්හාවක්. මේක තියෙන්නේ බැඳීමක්. ඒක තේරුම් ගත්තා. ඒකට එහෙම පෝෂණය නොකර ඉඳීම හරහා ඔන්න ඒක දිය වෙලා ගියා. සාහය වෙන තව මොකක් හරි එනවා. ඒකටත් අපි තේරුම් ගන්නවා මේක නම් දිප්පියක්. මේක නම් මාන්නයක්. මේක නම් දේශයක්. අපි හිතන මේක තේරුම් ගනිමින් ඉන්නකොට ඒ જાති අපි තේරුම් ගන්නකොට පොඩි වෙලාවකින් ඒගොල්ලෝ යනවා. මේ විදිහට යන්න මේ හිතේ පැත්තෙන් දාමු පොඩ්ඩක්. ඉතින් පස්සන පැත්තෙන් ගිහිල්ලා බලන්න. හාමුදුරනේ මට ටිකක් තිබුණා පහුගිය කාලවල අමතක වේපාවා. ඒ කියන්නේ දැන් ඔෆිස් එකේ දේවල් වලදී ගොඩක් වෙලාට ළඟ ඉන්න අය කියන්නේ මට ඇහෙන්න ටිකක් ගතියක් තිබුණා. ඒ කියන්නේ අර දැන් පිටින් එන සද්ද වලට ගණන් ගන්න නැතුව හිටියානේ. ඊට පස්සේ පිටයි කියන මොකද මට ඇහෙන්න ටිකක් ගතියක් තිබුණා. ඒ කියන්නේ යන්තම් වදිනවා යනවා. ඒක මට අමතක වීම තිබුණා. නෑ ඒක හරියනවා. ඒ කියන්නේ අපිට එකපාරටම ඔක්කොම හදන්න බෑ. කියන්නේ විපස්සනාව කියන්නේ ওই පැත්තට යමු වෙනකොට පොඩි පොඩි හැලහැප්පීම් වෙනවා. හැබැයි කාලයක් තිස්සේ පුරුදු කරනකොට අපි සාමාන්‍ය මට්ටමටපත් වෙනවා. කියන්නේ මුලදී අපි මොකද ওই தත්ත්වයන් ස්පර්ශ කරන්නේ ටිකක් කියන්නේ සමාධිය යටටකට කියන්නේ ගැඹුරකට ගිහිල්ලා එහෙම තමයි ස්පර්ශ වෙන්නේ. හැබැයි ටික ටික ටික බහුලීකృత වෙන්න වෙන්න ওই தත්ත්වය කියන්නේ සාමාන්‍ය ජීවිත මට්ටමකට එනවා. අමතක වීම හරියයි. අමතක වීම හරියනවා. හරියනවා කියන්නේ කියන්නේ ඔතෙන්දී අපේ හිතේ දැන් අරමුණු රැඳෙන්නේ නැති ගතියට එන්නේ. ඔව්. ඉතින් එහෙම වුණාම ඉතින් අපිට අමතක වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ අපි අපිනේ ඔතන වටිනකමක් දීලා අරමුණු හිතේ මතක තියාගන්නේ. අපි මෙතන ප්‍රමාණිකූලව හිත වැඩෙන්න වැඩෙන්න විපස්සනාව හරහා අරමුණු ගන්න බැරි ස්වභාවයක්. අරමුණු වල නිමිති ගන්න බැරි ස්වභාවයක් එන්නේ. අපි වටිනකමක් දෙන්නෙත් නැහැ. ඉතින් මගේ හැරලා යනවා. ටට්ටක් ගාලා එන්නේ දේවල් අගහැරෙනවා. ඉතින් ඒ හරහා අපිට තේරෙන්නේ අමතක වීමක් වගේ. හැබැයි පස්සේ පස්සේ ඕක ගානට සමනය වෙලා ඒ කියන්නේ හිත අපිට ඕමනා දේ මතක හිතේ පියාගන්නත් පුළුවන්. නැත්නම් ඕන නැති දේ අයිම අතාරින්නත් පුළුවන්. ඊළඟට හැබැයි හොඳ සතිමත් භාවයක් වැඩි වීම හරහා මතක ශක්තිය වැඩි වෙන්න ගන්නවා. අඩු වෙනවනොත් මතක ශක්තිය වැඩි වෙනවා ඇත්තටම කියනවා. ඒකයි සතිය දිනු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් බුදුහාඳුරෝ කියනවා චිරකතම් චිත භාසිතම්පි සරිතා අනුසරිතා කියලා මේ සතිය දිනු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපි කා ගාක් ඉස්සර කරපු දේවල් පවා හොඳට මතක තියෙනවා. ගාක් ඉස්සර කරපු කියපු දේවල් පවා මතක තියෙනවා. ඒ නිසා මතක ශක්තිය හොඳට වර්ධනය වෙනවා. අර මෙතන දැන් ඉන්නේ මේ නිකන් මොකක්ද ඒකට කියන්නේ මේ මේ මේ මේ අතරමැදි අවස්ථාව. සංක්‍රාන්ති. ඔව් සංක්‍රාන්ති යුගයක ඉන්නේ. එතෙන්දී පොඩි හැලහැප්පීම් තියෙනවා. ඉතින් ඕක පසු කරන්න ඕනේ. ඒ ඒක පසු කරන්නේ නැතුව අපි ඒ කියන්නේ ඒකේ මුඩට යන්නේ නැතුව ආයි යටමේ වෙලා ඉන්න එක තේරෙමුකුත් නැහැ. එහෙනම් මට හිතෙනවා ආනා මේ ආනාපාන සතියෙන් දැන් කයට දාන්න නැතුව හිතට දාන්න. චිත්තන් පස්සේ පැත්තට වහින්න. බහැලා එන එන එන සිතුවිලි එහෙම අතහැර අතහැර ගියාට පස්සේ තේරෙනවා නම් මේ සිතුවිලි නැති ස්වභාවයකට හිත ගන්න පුළුවන් කියලා එතනින් දාන්න පුළුවන් දැන්. ඒක පුළුවන්. පුළුවන්ද ගන්න? සිතුවිලි නවත්ත ගන්න පුළුවන්. එනවා. නවත්ත ගන්න කියන වචනේ වෙනුවට අන්න හරි. එනවා යනවා කියන එක තේරුම් අරගෙන අපි ඒවා පෝෂණය නොකිරීම හරහා අපි හිතමු ඔන්න දැන් විනාඩියක් විතර මුකුත් නැතුව තිබුණා. තිබුණා නම් ඒ தත්ත්වය හුරු කරන්න බෑ. ඒ සද්ද එනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ ප්‍රශ්නයක් නෑ. ඒ ප්‍රශ්නයක් නැහැ. අපි දැන් විනාඩියක් විතර මුකුත් හිතේ අරමුණක් නෑ. ඒ වෙලාවට කයට දාන්නත් එපා හැබැයි. කයට දාන්නත් එපා. කයට දාන්නේ නැතුව මේ හිතේ අරමුණ නැතුව ඉන්නව විනාඩියක්. සොන ආයි හිතට එනවා. ආයි ඔන්න ඇවිල්ලා ඊට පස්සේ ආයි නැති වුණා. ඔන්න අපි තුම ආයි තාම විනාඩි දෙකක් ඉන්නවා. ඔය විදිහට පොඩ්ඩක් මේ සිතුවිලි අතර තියෙන ඔය හිඩස් ටික අල්ලගන්න. ඒ ඒ අතරේදී දැනෙනවා හාමුදුරනේ මේක එක වේදනාවක්. ඒක තමයි. ඒවට දාන්න එපා දැනුණාට. අපිට ඕන නම් දාන්න පුළුවන් දාන්න නැතුව ඉන්න බලන්න. ඒක දැන් අපි සිතේ අරමුණු එක්කනේ ගියේ. චිත්තානුපස්සනාව එක්කනේ ගියේ. ආයේ මේකට දාන්න නැතුව පොඩක් මෙතනින් වෙන පාරකට යන්න පුළුවන්. ඒකයි. ඒ කියන්නේ මේ ටික මගහරවන්න පුළුවන් ක්‍රම පුළුවන්. ක්‍රම තියෙනවා. ඒ නිසා චිත්තානුපස්සනා පැත්තෙන් ගිහිල්ලා මේ හිස්තැන් ටික හඳුනගෙන ඒක වර්ධනය කරන්න බලන්න. මොකද ඒ ඒක වර්ධනය වීම හරහා වෙන තව මේ කියන්නේ විපස්සනා සමාධි පැත්තක් වැඩෙන්න ගන්නවා. ඒකත් මේව සමනය වෙනවා. හම්දුනේ ධම්ම සාමාන්‍යයෙන් දවසට පැයක් විතර භාවනා කරන ඒ කාලේ ඇතිද? ඒක වදන්නේ. ඒක නැති. ඒ කියන්නේ මේ තව පුළුවන් නම් ඉතින් වරදන්නේ. විශේෂයෙන්ම ඒ කියන්නේ ඔතන ඒ කියන්නේ සක්මනක් එහෙම යන්න පුළුවන් නම් හොඳටම හොඳයි. ඉතින් අර කාලයක් එක්ක ඔක හරියාවි. ඒ කියන්නේ ටිකක් සමබරව යන්න ඕනේ. එහෙනම් අපි සමත් මේ ඉඳගෙනම කරනකොට හිත සමතට වෙනුත් හුඟක් වැඩෙනවා. සක්මනේදී ගන්නට ඔක මේ සමබර කරලා දෙනවා. ඒ ඒ අවාසියක්ම පේන්නේ. ඒකයි තියෙන්නේ. ඒක හැබැයි ඉතින් කාලයක් යනකොට හරියයි ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මට හිතෙනවා හිතේ එකඟතාවය දැනට තියෙන නිසා කෙලින්ම චිත්තානුපසනාව පැත්තකින් දාලා හිත සිතේදී අතර තියෙන මේ හිඩස් හඳුනා ගනිමින් ඉන්න. හිඩස්වලට යම් වටිනකමක් දෙමින් ඒ හිඩස් හඳුනා ගනිමින් ඉන්න. ඒතර හාමුදුරනේ අර දැන් මේ පැය දෙක පුරා පැය දෙකකට කිට්ටුයි මට තේරෙන විදිහ මොකද කිසිම කෙනෙක් කිට්ටු නැති නිසා ඒ කාලය තුලම ඒ තිබ්බ ආලෝකය එකම විදියට. ඒක තමයි. දැන් අපි මේ ආලෝකයට බැහැ ගන්න පුළුවන්. එතන තියෙන සමත සමාධියක් තියෙන්නේ. ඔව් ඒ පැත්ත. ඒ පැත්ත යන්නේ. මොකද්ද? ඒ කියන්නේ ඒ කියන්නේ සමතයට නිසා මම මේ විදර්ශනාව පැත්තට තමයි මට යන්න උනා. ඔව් ඒක තමයි මම කිව්වේ. අර හිත දැන් අපි අපිට පාලනයක් නැහැ සමානලාවට. අපේ හිත සැහැල්ලුවෙන් තියෙනවා. ආලෝකයක් තියෙනවා. ඒ දිහා නිකන් මේ සාමාජිකව බැලනවා රස්සට යනවා. පාලනය කරන්න බෑ. ඒකයි මම කිව්වේ මේ කියන්නේ යන වෙලාවට ගිය දෙන්න ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරම් මේ පැත්තෙන් තමයි ඉන්න තියෙන්නේ. කායික දැනෙන දේවල් වලින් හෝ මේ හිත දිහා බලමින් හෝ يعني ආලෝකය දිහාට යොමු කරන්නේ නැතුව ඉන්න බලන්න වරදක් නැහැ. ඒ ඉඳද්දී අර මේ හිතුවිලි එනවා යනවා එනවා යනවා කියන එක තේරුම් ගනිමින් මේ ඒ අතර තියෙන හිදස් ටික දැන් හඳුනා ගන්න. එතෙන්දි ආලෝක දැන් ටිකක් ඒ කියන්නේ මේ එතෙන්දි හැබැයි ඉතින් ආලෝකේ පේනවා. ඒක අනුමුණු කරන්න යන්න එපා. ටිකක් දඟලන්න වෙනවා ඉතින්. හොඳයි. දරුවන් සර්. හොඳයි. අවසන් ප්‍රශ්නය කමඨාන් වර්තාවක්. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දින දෙකෙහි මාගේ කමඨාන් වර්තාව මෙසේ ඉදිරිපත් කරමි. මුල් දින දෙකේම ආනාපාන සති භාවනාව හා සක්මන් භාවනාව සුපුරුදු පරිදි කරගෙන ගියද සිත කය දෙක සංසුන් කර ගැනීමට අපොහසත් වීමි. සිතවිලි ගොජ දමන්නට වීම ඊට හේතුවයි. එහෙත් දැන් මා ඒ తත්වය අප්‍රිය නොකරමි. ඉන්පසුව බොහෝ විට එන්නේ සුබ සංඥාවක් බව අත්දැකීමෙන් දනිමි. දැන් ඒ සිතුවිලි හරහා පෙරදාට වඩා ත්‍රිලක්ෂණ ප්‍රකට වේ. එසේම සතර මහා ධාතුන්ගේ ස්වභාවයද ප්‍රකට වේ. ඔබ වහන්සේගේ ධර්මදේශනාද ඒවා හා මනාව ගැළපීයයි. හරියට භාග්‍යවතුන් වහන්සේගේ කාලේ අපූර්වයි භාග්‍යවතුන් වහන්ස අපූර්වයි වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වාගේ යන්න සිහියට නැගුණා. ඊයේ වේදනානුපස්සනා පිළිබඳ ධර්මදේශනාව කරද්දී අවස්ථා තුනකදී හදවත වේගෙන් ස්පන්දනය වුණා. තත්පර කීපයක් ඒව පැවතුණා. දෙඩටට කඳුළු ඉනුවා. ස්වාමින් වහන්සේ කොතරම් වටිනා වස්තුවක් ලැබුණත් අධික සතුටක් ඇති නොවීමත් කොතරම් වටිනා දෙයක් නැති වුණත් අධික දුකක් ඇති නොවීමත් මාගේ ස්වභාවයක් පෙර සිට පැවතෙන එකල මට එය ප්‍රශ්නයක් වී තිබුණා අන් අය හා සංසන්දනය කරද්දී. නමුත් දැන් මට සිතෙන්නේ මාය පෙර සසරේ සිට පුහුණු කරමින් එන්නට ඇතයි කියා. මෙවැනි කල්යාණ මිත්‍ර ඇසුරකින් දහම් අසන්නට ලැබීමට සැබවින්ම අපි සෑම වාග්යවන්ත වෙමු. සතුටින් භාවනාව කරගෙන යමි. වරදක් ඇතොත් පෙන්වා දෙනසේකවා. ඔබ වහන්සේත් ඔබ වහන්සේගේ හැදී වැඩූ දෙමව්පියනුත් අමා නිවණින් සැනසේවා. සියලු දෙනාටම සෙම වේවා. يعني තේරෙනවා නම් Tamanට හිත සිතුවිලි වලට යනවා කියලා ඒ දැනගැනීමත් හරි ප්‍රයෝජනවත්. අපි අර අපිට ඒ හරහා ද්වේෂයක් ඇති කරගන්න නැතුව පසුතැවීමක් ඇති කරගන්න නැතුව නැවත නැවත මුල කමටහන ඇසුරු කරන්නයි තියෙන්නේ. ඉතින් කොහොමද ඉතින් මුලදී ටිකක් يعني වෙහෙසෙන්න සිද්ධ වෙනවා. වීරයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. හැබැයි කාලයක් යනකොට ඔකේ අපේ හිත দমনය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා උත්සාහයෙන් කරගෙන යන්න මුල් ටිකේ අනිවාර්යෙන් වැඩි වීරයක් යොදන්න වෙනවා. ඉතින් මට මතකයි ලොකු සාරණංශය එහෙම උපමාවකට කියනවා දැන් අපි රොකට් එහෙම යවනකොට මේ රොකට් එකේ මුල් සතුරුම් 6 යවා ගන්න තමයිලු 180ක්ම ඉන්ධන අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ටිකේදී මේ දැන් මොකද එතන තමයි ගුරුත්වාකර්ෂණය වැඩිම. ඒක කඩන්න සෑහෙන අමාරුයි. ඒකට 180ක් ඉන්ධන අවශ්‍ය ගෙනියන ඉන්ධන වලින් 180ක්ම වැයදෙන්නේ මුල් සතුරුම් 6. ඊට පස්සේ එච්චර ඕනේ නැහැ. ඊට පස්සේ ඔන්න ගුරුත්වාකර්ෂණය මිදුණා. අන්න යන අඩු ප්‍රමාණෙකින් යන්නේ. ඊට පස්සේ තවත් තව කෑලි හැලිලා සැහැල් වෙලා අන්තිමට යද්දි මුකුත්ම ඕනේ නැහැ. අන්න වගේ තත්ත්වයක් තමයි අපිටත් තියෙන්නේ. අපේ මේ හිතත් මුලදී තනි කර කෙලස් ගොඩක ඉන්නේ. බුදුම විදිහට නීවරණ වලමයි ඉන්නේ. ඒ ටික කඩන්න ඉතින් සෑහෙන මහන්සි වෙනවා. එහෙනම් මුලදී පුළුවන් තරම් වීරය හරහාමයි යන්න වෙන්නේ. හැබැයි ටික ටික හිත එකඟ වෙන්න එකඟ වෙන්න වීරය අඩු කරන්නත් ඕනේ. අපි ඒ වීරයෙන් පවත් ගත්තොත් එතනත් ඉස්සරහට යන්නත් බෑ. එහෙනම් මුලදී වීරය අවශ්‍යයි. ඊට පස්සේ ටික ටික හිත සමාධිමත් වෙනකොට එකඟ වෙනකොට වීරය අඩු කළා සමාධියට තැන දෙන්නත් අවශ්‍යයි. ඒ හින්දා දැනට මේ තේරුම් ගන්න තියෙන ටික හොඳයි. ඉතින් උත්සාහයෙන් කරගෙන යන්නයි තියෙන්නේ. එතකොට අපිට අදට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවනම් අවස්ථාව තියෙනවා. එහෙනම් හරි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආධුනික යෝගියෙක්ගේ ප්‍රශ්නයක් මට අහන්න තියෙන්නේ. හරි. ස්වාමීන් වහන්සේ මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය මම කියවලා තියෙන හැටියට උදේ අවදි වෙච්ච වෙලාවේ ඉඳලා රැ නිින්දට යනකම් සියලුම ක්‍රියාවන් සිහිය පිහිටවමින් කරගෙන යන්න ඕනේ. එහෙම මට මතකයි තියෙන මම අහලා තියෙන්නේ. යම් කිසි යෝගියෙකුට උපදේශයක් ලැබෙන්න ඉඩ තියනවාද? එහෙමම නැතුව ටිකක් නිවි සැනසille කරන්න කියලා. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ දැන් මේකේ يعني උච්ච අවස්ථාව තමයි දැන් ඔය ඉඳගෙන කරන භාවනාවේ සක්මන් භාවනාවේ. හැබැයි ওই දෙකෙන්ම ඔක්කොම කරන්න බෑ. ඒකයි බුදුහාඳුරෝ ඊට පස්සේ දාන්නේ මේ සම්පජඤ්ඤය පැත්තට. සම්පජඤ්ඤයේ කොටස තිබු බුදුහාඳුරෝ පෙන්වන්නේ ඒකයි. මේ ඉදිරිය බලනකොට සතිමත් වෙනවා. පැත්ත බලනකොට සතිමත් වෙනවා. අත දිගහනකොට සතිමත් වෙනවා. අත නවනකොට සතිමත් වෙනවා. කනකොට බනකොට වැසිරි කැසිර ගන්නකොට ඔක්කොම සතිමත් වෙනවා. ඒ කියන්නේ අපිට දැන් මේ කයේ කිසිම ඉරියව්වක් නැත්නම් කයේ කිසිම සෙලවීමක්, චලනයක්, ඉරියව් පැවැත්මක් මේ සතියට හසු නොවන තැනක් නැහැ. ඒ කියන්නේ සතියට හසු කරගන්න පුළුවන් නම් ඒ සියලුම තැන් මේ සතිය තව තවත් පෝෂණය වෙනවා. අපි තමයි දක්ෂ වෙන්න ඕනේ. අපිට එක පාඩක විදිහට ඕක ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් යෝගාවචරය මේ සතිය කියන දේ තේරුම් ගන්න තේරුම් ගන්න එයා තව තව උත්සාහවත් වෙන්න ඕනේ කොහෙදද මට සතිය නැත්තේ. දැන් අපිට මුලදී අපි සතිය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඔන්න හිත තියෙන අතීත අනාගතවල පැටලලා තියෙන. අපි දැන් මේ පොඩි පොඩි ක්‍රියාකාරකම් හරහා මේ සතිය කියලා දහමක් තේරුම් ගන්නවා. මෙන්න මෙතන මගේ හිත පවත් ගන්න පුළුවන්. මේ වර්තමාන මොහොතේ. වර්තමානයේ කය මොකද්ද කරන්නේ? ඔන්න ඔතන මම හිත පවත් ගන්නවා. ඊළඟට ඔන්න පාදයක් වම් පාදයක් වදිනකොට මම එතන හිත පවත්වනවා. දකුණු පාදය වදිනකොට එතන හිත පවත්වනවා. මේ වගේ පුංචි පුංචි වැඩ හරවන හඳුන්ලා දෙනවා. ඊට පස්සේ එයාට තේරෙනවා දැන් මේ තාම මගේ සතිය තියෙන්නේ මේ බොහොම කිටි කාලයයි. ඉතින් අනිත් හැම වෙලාවෙම මම අරමුණු වල මුලා වෙලා තියෙනවා. තේරෙනවානේ දැන් එතන මේ තාම මඩේ ඉන්නේ කියලා. ඉතින් එයා තව ඉතින් වර්ධනය කරගන්න ඕන. දැන් සක්මනේ ඔන්න පැයක් සක්මන් කරද්දී ඔන්න අපි තුන් පැය භාගයක් වෙන්න සතියෙන් ඉන්න පුළුවන්. ඊළඟට ඉඳගෙනත් ඔන්න අපි තුමු පැයක් හිටියට ඔන්න අපි තුමු පැය බයක් ඉන්න පුළුවන්. එයාට තේරෙනවා දැන් දවසේ තාම මම පැයයි හතින් ඉඳලා තියෙන්නේ. ඉතින් ටිකම අවුල්. හරි තව තව වර්ධනය කරන්න ඕනේ. වර්ධනය කරන්න අනිවාර්යෙන් සක්මනටයි මේ පරයන්කට විතර සීමා කළා බෑ. අනිවාර්යෙන් ඊළඟට අනිත් පැතිවලටත් හිතව ගන්න ඕනේ. ඒ කියන්නේ අපි වෙන කටයුත්තක් කරද්දී කොහොමද ඒ වැඩෙත් සතියෙන් කරන්නේ? අපි තුමු දත් ටික මදිනකොට අපි වෙන වෙන දේවල් කල්පනා කර කර දත් මදිනවා වෙනකොට කොහොමද මේ දත් මදින එක ගැන අවධානයෙන් ඒක කරන්නේ? ඊළඟ අපි තුමු අතු ගන්නවා. අතු ගන්නවා කියන එක සරල වැඩක් තනියෙන් කරන්නේ. කොහොමද මේ වෙන වෙන දේවල් කල්පනා කර කර අතු ගන්නවා වෙනුවට මේ මේ සංඥාවෙන් හිත වෙන වෙන අරමුණු වලට දුවන්නේ නොදී දැන් මේ ඉදල් පාරක් පාරක් පාසා මට බැරිද ඒක සතියෙන් කරන්න. ඊළඟට අපි උන්දත් මදිනකොටත් මේ එක මේ චලනයක් පාසා මට මේක සතියෙන් කරන්න බැරිද? අපි තුමු වෙන ගෙවල් දොරවල් වල ඉන්න අපි තුමු මෑණි කෙනෙක් නම් එයා හිතමු මේ හාල් ගන්නවා. මේ වැඩේ සතියෙන් කරන්න බැරිද? මේ හැම දෙයක්ම හරිම සරල ක්‍රියාකාරකම්. ඒ කියන්නේ මේවා මේ සංකීර්ණ අපේ හිත ඒ කියන්නේ අපි හිතමු දැන් මෙහෙම දෙයක් දැන් අපි රූපාහිනියේ මොකක් හරි චිත්‍රපටියක් බලනවා. ඒක සතියෙන් කරන්න බෑ. හුඟක් වෙලාවට මොකද ඒ අරමුණ මුලා කරන සුළුයි. අපි ඒ ඒකේ තියෙන හරි ආකර්ෂණ ගතියක් ඒක කෙලෙස් බරිතයි. අපි දන්නේම නැතුව ඒකේ මුලා වෙනවා. නමුත් ඊට මෙහා තියෙන හුඟක් වැඩ අපි සාමාන්‍යයෙන් ඒවා පුරුද්දට කරන වැඩ. අපි අතු ගන්නවා වගේ දේවල් පුරුද්දට කරන වැඩ නමුත් අන්න ඒවා හොඳට මේ සතිය දිනු කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් තරම් ඒ උත්සාහත් ඒ අපි දක්ෂ වෙන්න ඕනේ කොහොමද දැන් මේ සතිය කියලා දහමක් තේරුම් ගත්තා. පොඩි කාලයක් විතරයි මගේ තාම මේ දවසේ මුළුල්ලේ මේ සතිය තියෙන්නේ. මම මේ කාල පරිච්ඡේදය වැඩි කරගන්නේ කොහොමද? ඒක ඒක උත්සාහ තුනට පස්සේ තමයි ඊළඟට ඔබ ටික ටික වර්ධනය වෙලා ඊළඟට තේරෙන්න ගන්නවා දැන් සතියෙන් ඉන්න කාල පරිච්ඡේදය වැඩි අසතිමත් කාල පරිච්ඡේදය අඩුයි කියලා. එතකොට තමයි අන්න යාට දැන් යම් පමණකට තේරෙනවා. දැන් මෙන්න දැන් තේරෙනවා මෙන්න මේ කාලෙදි මම අස්සිමක්. මෙන්න මෙතනදී මම සතියක් තිබුණේ නැහැ. මෙන්න මෙතන සතියක් තිබුණේ නැහැ. කියලා අන්න අහු වුණා. මෙන්න මෙතෙන් දැන් අහු වුණා. මෙන්න මෙතෙන්දීත් අහු වුණා. සතියෙන් නෙමෙයි හිතේ කියලා අන්න තේරෙන ගන්න දැන් අර අසතිමත් වෙච්ච තැන් ටික මතුවලා පේන්න ගන්නවා. ඔය ටික ඊළඟ ඒ ටික පුරවන්න ඕනේ. ඔහොම ඔහොම තමයි මේක වර්ධනය කරන්න තියෙන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේකේ මට පුංචි වෙලාවක් වුණේ පැහැදිලි කිරීම කරන්න. ඔව්. මම පොඩි කාලේ ඉඳන් භාවනාවට ඇලුම් කරන කෙනෙක්. අවුරුදු 18 19 කාලෙදී භාවනා මධ්‍යස්ථාන වල නැවතිලා භාවනා කරන්න උත්සාහ කරා. සමහර විට සතියක් දෙකක් මාසයක් වගේ. ඉතින් අර කඳුබඩ භාවනා මධ්‍යස්ථානයේ නිලව භාවනා මධ්‍යස්ථානයේ ඉඳලා තියෙනවා. එතකොට අර උදේ ඉඳන් රැ වෙනකන් සිහිය පිහිටවාගෙන හරියටම කරන්නම් කියලා බොහොම කැපවීමෙන් උනන්දුවේ කරගෙන ගියාට කිසිම විදියකින් කිසිම දෙයක් සාර්ථක වුණායි කියලා ඒ දවස්වල තේරුම් නැති නිසා භාවනාව සම්පූර්ණයෙන් අතහැර දාලා තිබුණ අවුරුදු ගාණක්. මම හිතන් හිටියා මට භාවනාවෙන් ප්‍රතිඵලයක් ලබන්න බැරි කෙනෙක් කියලා. ඉතින් මේක අවුරුදු 4කට විතර කලින් අපේ ලොක්නායක ස්වාමීන් වහන්සේගේ දත්දේශනයක් ඉන්ටර්නෙට් එකෙන් බලලා අර මම දැන් මෙතන ඉන්නවා කියලා දන්නවනම් එයාට භාවනා කරන්න පුළුවන් කියලා අහලා මට හරි සතුටක් ඇති වුණා. ඉතින් මට මම ස්වාමීන් වහන්සේ හම්බ වෙන්න ආවා. මම දැන් මෙතන ඉන්නවා කියන හැඟීම මට හොඳට තියෙන දවසෙම තියාගන්න පුළුවන්. එතකොට උන්වහන්සේ කිව්වා ඒක හොඳයි එහෙම දිගට කරන්න. ඊට පස්සේ ආනාපාන සති භාවනාවට යමු වෙලා අවුරුදු 4ක් විතර මම ගෙදර ඉඳලා පැයක් විතර භාවනා කරනවා, සක්මන් කරනවා. සතියකට දවස් 5ක් 6ක් විතර. ඉතින් එතකොට අර මම දැන් මෙතන ඉන්නවා කියන එක සහ සතිමත් වීම කියන එක මට හරි කැමති දෙයක් කරන්න පුළුවන් ඇඟට එන වගේ මම ගුරුවරයෙක් ඉස්කෝලෙත් ෆ්‍රී පීරියඩ් එකක් එහෙම තිබුණත් කොරිඩෝ එකේ සක්මන් කරනවා කාටවත් කතා කරන්නේ නැතුව. ඉතින් good morning කිව්වොත් ඒ සතියෙන් good morning කියලා කඩා ගන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් එහෙම කළා මට මේ මෑත කාලේ වෙනකොට මට ලොකු වමනාවක් ඇති වුණා. ආයෙසටක් මෙහෙට ඇවිල්ලා උදේ ඉඳන් රැ වෙනකන් දිගටම මේ සතිය පිහිටවලා මේ හතර නැතුව මේක දිගට ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් ඒ නිසායි මම ආව දවසේ ඉඳලා උදේ ඉඳන් කවුරුත් එහෙම වුණත් බැලුවේ නැහැ. තනිකර අවධානය මේ දේ කරගෙන ගියා. දවසක් එකහමාරක් විතර යනකොට ලොකු පීඩනයක් හිත ඇතුලේ තියෙනවා. ඉතින් පරියන්කට යන්න හිතෙන්නේ නැහැ. ඒක මෙතෙන්දී වීර වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මේක මේකෙත් කියන සම්බරතාවයක් ගන්න ඕනේ. මට මතකයි මේ අපේ මේ ඉන්න ස්වාමීන් වහන්සේ එහෙමත් ඉස්සර කාත් එක්ක කතා කරන්නේ නැහැ. ඉතින් හොද්දටම කේන්තියෙන් ඉන්නේ. ඒ ඒ කියන්නේ අපි ඒක අන්තිකට යන්නේ. ඒ හින්දා අපි සමහරලාවට මේ කියන්නේ කියන්නේ මමත්වයේ දේ කරලා තියෙනවා. හැබැයි අර එතකොට මේ ඇතුලේ හිර වෙන ගතියක් තියෙනවා. කියන්නේ මේක එහෙමමත් බෑ. චුට්ටක් ඉතින් කතා කරන්න කියන්නේ අත්‍යවශ්‍ය දෙයකට පොඩ්ඩක් ඉතින් මේව කළා. කියන්නේ අපි අපි දැනගන්න ඕනේ කොහොමද මෙතනින් මේ කියන්නේ දැන් හිතන්න අපි මාසයක් කතා නොකර ඉන්නවා කියලා. ඇතුලේ ඇතුලේ හිර වෙනවා ගතියක් තියෙනවට වඩා අපි දැන් හැංගීම් පිට කරන්න බෑ අපිට මේ තියෙන ප්‍රශ්න කියාගන්න විදිහක් නැහැ එතන එතෙන්දී මේ කියන්නේ ඇතුලේ පීඩනයක් ගොඩ නැගෙනවා ඒක නම් පුපුරනවා ඒක ප්‍රශ්නයක් ඒ වෙනුවට අපිට පුළුවන් කොහොමද මේකෙන් කියන්නේ එක්තරා අන්දමක සමබරතාවයක් ඇති කරගන්න කියන්නේ අපි අනවශ්‍ය දේ කතාවලට පැටලලා ඒකෙන් හිත මේ අර හදාගෙන ආපු දේ වටගන්නෙත් නැතුව සම්පූර්ණයෙන්ම කතා නොකර සම්පූර්ණයෙන්ම මේක මෙහෙමම කරනවා කියලා දැඩි ආකල්පයකට ඇවිල්ලා ඒකෙන් පීඩනයක් හදාගන්නේ නැතු කොහොමද මේකෙන් සමබර කරගන්නේ? ඒකදී අපිම තමයි තේරුම් ගන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මම උදේ ඊට පස්සේ අද උදේ මම පාන්දර නැගිට්ටෙත් නැහැ. ලැකී දීගෙන ඉඳලා දාණය අරගෙන ඊට පස්සේ උඩා මේ උඩ මළුවට ඇවිදගෙන ගිහිල්ලා සක්මන් මළුවක් තිබුණා ඒකේ තනකොළ ඔක්කොම ගලවලා අද හැටි හරියයි. අද හැටි ඉන්නකොට ඔන්න අද හරි ගියා. ඊට පස්සේ මට හිතුණා සක්මන් භාවනාව කරන්න ඕනේ කියලා ඒ වෙලාවේ. ඒක දැන් අපි පොඩ්ඩක් කියන්නේ මේක අර පුංචි දරුවෙක් හදනවා වගේම දෙයක්. ඒ කියන්නේ අපේ හිතත් නිකන් පොඩි පොඩි ළමෙක් වගේ අපි යාවට ඕන්ට වඩා ගහලා බැනලා කරන්න ගියොත් දරුවා මොරන් දෙන එකයි වෙන්නේ. අපි ඕන්ට වඩා මුකුත්ම නොකරන්න කරන්න දෙන්නේ නැතුව ආදරේම කරන්න ගියොත් ඒත් අනිත් පැත්තට යන එකයි වෙන්නේ. එහෙනම් අපි යාව කොහොමද මේ වොමනා විදිහට මේවා කරන්නම් එයා නිවැරදි දේ කරනකොට ඔන්න ප්‍රශංසාත් කරනවා. වැරදි දේ කරනකොට ඔන්න තරවටු කිරීමකුත් කරනවා. ඒකත් අර හැබැයි ඒ තරවටු කිරීමත් කරන්නේ මේ කියන්නේ එක්රක් පමණකට. කියන්නේ දැන් කියන්නේ අනවශ්‍ය දෙයට යාර හානි වෙන විදිහට නෙමෙයි මානසිකව වැටෙන විදිහට නෙමෙයි හරි දේ පෙන්ලා දෙමින් යගේ ක්‍රම වලින් යන්න තියෙනවා. අපේ හිතත් ওই විදිහටම තමයි හදන්න තියෙන්නේ. සමහර පොත්වල එහෙමත් කියනවා. හරියට නිකන් අර අම්මා කෙනෙක් තමන්ගේ ඉන්න එකම දරුවා හදනවා වගේ තමයි අපිටත් මේ හිත හදන්න වෙන්නේ. يعني කොයිතරම් ඇතැම් වෙලාවට මේකට දෝෂාරෝපණය කළා නැත්නම් මේ Tamanටම Taman චෝදනා කරගෙන හදන්නත් වෙනවා. ඇතැම් වෙලාවට Tamanටම ප්‍රශංසා කරගෙන දැන් ඉස්සරට වඩා නම් දැන් ප්‍රගතියක් තියෙනවා කියලා තේරුම් අරගෙන හදන්නත් වෙනවා. ස්වාමීන් වහන්සේ අවසරයි. මම ප්‍රශ්නේ නැවත නගනවා. එතකොට ඒ ඒ ඉඩ පාඩුව හිතට දෙන්නේ අපි සතිමත් වීම දිගටම පැවැත්වීමට විරාම තියමින්ද නැත්නම් අපි සතිය කොහොමද තියාගෙන ඉන්නවා හිත දිහා මෛත්‍රියෙන් කටයුතු කරනවා කියන කාරණේ කරන්න උත්සාහ කරනවාද? එහෙම නැත්නම් උදේ අවදි වුණ මොහොතේ පටන් රැඳින්න යනකම් සියලුම ක්‍රියාවක් සතිමත්ව කරනවා කියන එක කොහොමද නියමයක්? මට මෙහෙම කියන්න පුළුවන්. අපේ ක්‍රියාව හරහා හිතට ආතතියක් ගොඩනැගිලා නැත්නම් ඒ දේ නිවැරදි. දැන් විපස්සනාවේ ගැඹුරට යද්දී උනත් ඕක නියමයක් වශයෙන් ගන්න පුළුවන්. අපි වඩන ඕනම භාවනාවකදී. අපි හිතන්න පරයන්ක භාවනාවක් වෙන්න පුළුවන් සක්මන් භාවනාවක් වෙන්න පුළුවන් ඒකෙදී අපි භාවනාව පටන් ගන්න කලින් අපේ හිතේ තිබුණා නම් යම් ස්වභාවයක් භාවනාවට පස්සේ තියෙන්නේ හිත ඒ කලින් තිබුණට වඩා ආතතිගත වෙලා නම් හිත නිකන් බර වෙලා හිර වෙලා එහෙරිදෙනවා මෙහෙරිදෙනවා ඒ කියන්නේ කොහේ අපි වරද්දගෙන තියෙන්නේ ඒ වෙනුවට අපි පටන් ගන්නකොට තිබුණා යම් කිසි නිකන් හිතේ ප්‍රශ්න ටිකක් තුන හිත බර වෙලා කොහේ ඔලුවත් ටිකක් රිදෙනවා වගේ එහෙම ගතියක් තිබුණේ හැබැයි අපි ඉඳගෙන ඉන්න භවනාවේදී ඔක්කොම ටික යන්න අතහැරලා දැම්මා. ඒකට එන්න දීලා එහෙම අතහැරලා දැම්මා. අන්තිමට ඒකෙන් පස්සේ සම්පූර්ණ සාහනයක් තියෙනවා. එහෙනම් අන්න අපි නිවැරදිවට ගිහිලා තියෙනවා. එහෙනම් තනිකරම විපස්සනා භවනාව හිතේ තිබුණා නම් කනස්සල්ලක් ඒක දුරු වෙන්න ඕනේ. හිතේ අසහනයක් තිබුණා නම් ඒක දුරු වෙන්න ඕනේ. හිතේ අපහැදිලි බවක් තිබුණා නම් ඒක දුරු වෙන්න ඕනේ. හිතේ සංඥා බහුලව තිබුණා නම් සංඥා අඩු වෙන්න ඕනේ. ඒකත් ඒක තමයි වර්ධනය වෙන්නේ. ඉතින් අපිට ඒ නියමය ඕන තැනකට දාන්න පුළුවන්. ඉතින් අපි දවසේ වුණත් අනවශ්‍ය විදිහට අපි දැඩිව වීරය කරන්න ගියොත් හිත තද වෙනවා. හිර වෙනවා. නැති ප්‍රශ්නේ.